එදා ඉතින් මේට කලින් මේ සූත්‍ර දේශනා කළේ භාගවත් බුදුරජාණන් වහන්සේ වරණස ඉසිපතනාරාමේ ඉන්න කාලෙදී එදා භික්ෂුන් වහන්සේලා ධම් සභා මණ්ඩපෙට වෙලා ඉන්නකොට අජිත මානවක ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ අන්ත දෙක දැකලා අන්ත දෙක අතහැරලා මැද තැවරෙන්නේ නැතුව තෘෂ්ණාව ඉක්මවපු කෙනා මහා පුරුෂයා කියලා කියනවා. එවත්නි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදිය අන්ත දෙක මොකද්ද? මැද තැවරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? එහෙම ඉඳලා තණ්හාව නැත්නම් මේ සිබ්බණිය ඉවත් කරපු සිබ්බණිය කියලා කිව්වෙ මොකද්ද? මහ පුරුෂ වෙන්න කොහොමද කියලා වික්ෂුන් වහන්සේලාත් අතර තා කතා සංවාදයක් ඇති වුණා. ඒ වෙලාවේදී එක ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය නැදයි කියලා. අපි ඒ පරයය ඉස්සලා කතා කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා මට තේරෙනවා අතීත එක්කන්තයක් අනාගත එක්කන්තයක් වර්තමානය නැදයි කියලා. අපි ඒ පරයය කතා කළා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ඉදින්ද මතක් කළා සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂා වේදනාව මෙදයි නාමයේ එක්කන්තයක් රූපයේ එක්කන්තයක් විඥානයේ මෙදයි ආධ්‍යාත්මික ආයතන 6 එක්කන්තයක් බාහිර ආයතන 6 එක්කන්තයක් විඥානයේ මෙදයි සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය එක්කන්තයක් සක්කාය නිරෝධය මෙදයි කියලා මෙන්න මේ සැප දුක් ගැන නාම රූප දෙක ගැන ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන සක්කාය ගැන අන්තවලට වැටෙන්නේ කොහොමද කියන කාරණාව අපිට ටිකක් තේරුම් කරගන්න තියෙන්නේ. මෙතෙන්දී මේ සූත්‍රයේ සූත්‍රගත අර්ථය පෙන්වන්න ඉස්සෙල්ලා මම තව කරුණු ටිකක් මතක් කරන්නම්. මම එදා මතක් කළා මේ මජ්ජ සූත්‍රය වගේ දෙයක් අපි මේ හරියට උපමාවක් කළොත් අපි ගමනක් යනකොට ලිපිනයක් අරගෙන ඒ ලිපිනයට අනුව ගියත් අපේ හිතේ කුකුස් ඇති වෙන්න පුළුවන් අපි දන්නවා අපි කියපු තැන් වලින් හරියට තමයි ආවේ නමුත් පාර හරිද අපිට වැරදුනාවද දන්නේ නැහැ කියලා අපිට හිතට කුකුස් ඇති වෙන්න පුළුවන් ඒ වෙලාවේදී ඒ යන පාරේ මග සලකුණු කවුරු හරි කියලා තිබුණොත් ඒවා අපිට හම්බ වුණොත් අපිට හිතට ධෛර්යයක් වෙනවා සැකයක් නැහැ. හරි පාර වැරදිලා නැහැ. අපි යන ගමන හරි පාර හරි කියලා කියන්න අපිට තව ටිකක් වැරදි නැහැ. අපි හරි පාරම තමයි ගියේ. නමුත් හිතට එන්න පුළුවන්. ඒ වගේ මේ මජ්ජි සූත්‍රයේ වගේනුත් මේ අන්ත ගැන කියන්නේ අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව ගැන කියනකොට මධ්‍යම ප්‍රතිපදාව හඳුනා ගන්න ලක්ෂණ. සමහර විටක මේ ටික කෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු එක තැනකින් මේ දර්ශනය අරගෙන ඒ දර්ශනය තුල මනස තියාගෙන ඉන්නකොට මධ්‍යම ප්‍රතිපදාව උපදිනවා. නමුත් අපි ඉන්න තැන අපි කරන දේ හරිද කියන එක බලාගන්න බලාගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ වගේ පරිසරය ගැන වටපිටාව ගැන දැනුම තිබුණොත්. එතකොට අපිට පුළුවන් ආදේශ කළා බලන්න ආදේශ කළා බලන්න මේ මම මේ අන්තයට අහුවෙන්නේ නැතුව ඉන්නවා. මේ අන්තයටත් අහුවෙන්නේ නැති විදිහට ඉන්නවා. එහෙනම් මම මේ හිත තබන ක්‍රමය නැත්නම් මේ කරන ක්‍රමය ඒකාන්ත විමුක්තිය පිණිස පවතිනවා. ඊට පස්සේ මේ පරයයන් කීපයක් ඉගෙන ගන්නටදී එකාන්තයක් තුලින් विद्यमान උනාට මධ්‍යම ප්‍රතිපදාව අපිට සමහර විටක ඒක ගවේෂණය කරගන්න බෑ. අනිත් පරයයන් ක්‍රම කීපෙම ඉගෙනගෙන තිබුණොත් එක තැනකින් අපිට හරියට ලැබුණොත් අනිත් තැන් වලට ආදේශ කරලා බලනකොට ඒ තැන් වලට ගැලපෙන්නේ නැත්තම් එහෙනම් අපි හරි කියලා හිතේට ඉන්නතනම දෝෂයක් තියෙනවා. අපි උදාහරණයක් ඇටියටම මම කතා කරමු. දැන් අපි කතා කරනවා අතීත එක්කන්තයක් අනාගත එක්කන්තයක් වර්තමානයේ නැදයි කියලා අපි දන්න පමණකින් දැන් අපි වර්තමානයේ කියනවා. කියමු. දැන් අපි හිතාගන්නේ හරි. නමුත් ඊට පස්සේ දැන් අනික් ක්‍රමයකට අහිත කියලා බලනවා රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥානයේ නේද? නාමය හෝ රූපය හෝ කියන දෙක දෙකෙන් එකක් හරි අහු වෙලා නම් එතකොට වර්තමානයේම හරියන්නේ නැහැ නේද? කියන දැන් අපිට එනවා. දැන් අතන වර්ත අතීතය අතහැරලා අනාගතය අතහැරලා වර්තමානයේ හිටියොත් හරි කියලා එතෙන්ට අපිට පේනවා. නමුත් ඊගාව පරියායෙන් බලනකොට එහෙම වර්තමානයේ ඉන්නකොට රූපය අහුවෙන්නත් බෑ එහෙනම් නාමය අහුවෙන්නත් බෑ. නමුත් මම වර්තමානයේ හිටියට මේ රූපය කියන එක මිදිලා නැතුව රූපය කියන තැනක මගේ මනස තියෙන්නේ. එහෙනම් මං ඉන්න තැන දෝෂයක් තියෙනවානේ කියලා බලාගන්න අපිට පුළුවන්. තව පැත්තකින් අපි කියන සක්කාය කියන්නේ මොකද්ද? සක්කායකන්තයක්, සක්කාය සමුදයකන්තයක් කියලා තේරුම් කරගත්තොත් සක්කාය කියන පංච උපාදානස්කන්ධය. ඉතින් මම වර්තමානයේ කීිතේ තාම මේ පංච උපාදානස්කන්ධයක ඉන්නේ. එහෙනම් මේක හරියන්නේ නැහැ කියලා අපිට බලාගන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ මජ්ජි සූත්‍රයේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. අපිට කොත්තනක හරි යන්තම් හරි ඒ මේ මාර්ගයේ පැටලීමක් තිබුණොත් නොගල පීමක් තිබුණොත් ඒක අපිට හොඳට පේනවා හරියට කැඩපතක් වගේ. ඒ නිසා මේ මජ්ජි සූත්‍රයේ බොහෝම වටිනා එකක් හැමදෙනාම පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒකේ අර්ථය හොයාගන්න. ඊට පස්සේ අපිට වාහනයක් පිටිපස්සට ගන්නකොට බලා ගන්න තියෙන කැඩපත වගේ අපිට යන්න තියෙන ගමමග බලා ගන්න තියෙන කැඩපතක් කියලා කිව්වත් කම නැහැ. තව විදියකින් අපි කරන දේ ඒකාන්තයෙන් විමුක්තිය පිණිස පවතිනවද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. මොකද මොනවා හරි දෙයක් කළාට කොහොම හරි නිවෙන්නේ නැහැ. හැමතැනටම මොනවා හරි පාරකින් යන්න බැරිට අදාළ පාරක් තියෙනවා. අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරේ ගොඩාක් හේමිය අත දුවපු ඇවිදපු අය. ඉතින් මේ අවස්ථාවේදී මේ බුද්ධෝත්පාද කාලේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේදී අපි මොන විදිහකට හරි අපිට මාර්ගය වැරදුණා. කවුරු නිසා හෝ අර පාරේ යනකොට අපි පාරේ මැද්දෙන් ගිහිල්ලා පාරේ මැද්දෙන් ගියත් වාහන ඇවිල්ලා ඇඟේ හැප්පුණොත් මැරෙන්නේ අපිට. ඉතින් අපි පාරේ අයිනේ යන්නේ. නමුත් වාහනේ ඇවිල්ලා ඒත් හැප්පුණොත් ඒත් මැරෙන්නේ වෙන්නේ අපිට. අපේ වරදක් නැතුව හැප්පුණොත් මැරෙන්නේ වෙන්නේ අපිට. අපේ වැරද්ද තිබුණත් මැරෙන්නේ අපි. අපි නිවැරදිුණත් මැරෙන්නේ අපි. ඒ හින්දා පරිස්සම් වෙන්න වෙනවා. ඒ නිසා අපේ වැරද්දක් නෑ අනිත් කෙනා කියපු හින්දායි මම මේක කළේ කියලා සමාවක් නෑ ඒත් අන්තිමට මැරෙන්න වෙලා තියෙන්නේ අපිට ඒ වගේ වැරදිලා තියෙන්නේ අපිට. ඒ බවත් හොඳට මතක තියාගෙන හැමදෙනාම මේ දහම ටිකක් ਵਿਚාරශීලීව නුවණින් කටයුතු කරන්න. ඒ මොනත් අපිට කවදාවත් වරදින්නේ නැහැ අපේ නිදිම හදාගන්න පුළුවන්. ඒ සඳහා අපි පොඩ්ඩක් බලමු කොහොමද කියලා. එතකොට එදා ඒ එතනට පණි ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ සෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තන ලිප්පති තම්පුමි මහපුරුෂෝති සෝද සිබ්බනි මජ්ජගා කියලා පෙන්නපු ඒ ගාථාවේ අර්ථය මට මෙන්න මේ විදිහට තේරෙනවා. මොකද්ද? යම්කිසි කෙනෙක් මේ සැප වේදනාව එකාන්තයක් දුක් වේදනාව දෙවනි අන්තයයි උපේක්ෂා වේදනාව මැදයි උපේක්ෂා වේදනාව නැතයි කියලා තැනට ඇවිල්ලා උපේක්ෂා වේදනාව නැතයි මේ සිබ්බණිය කියලා කියන්නේ තණ්හාව. මොකද සිබ්බණිය කියන්නේ ගෙතුම තණ්හාව තමයි මේ සත්‍යය නැවත නැවත ගොතවන්නේ. නැවත නැවත සසරට බැඳලා දාන හේඳ සිබ්බණිය කියලා කියන්නේ තණ්හාව මේ සැප වේදනාව කියන අන්තයටත් පැමිණෙන්නේ නැතුව දුක් වේදනාව කියන අන්තයටත් පැමිණෙන්නේ නැතුව උපේක්ෂා වේදනාවේ ඉඳලා උපේක්ෂා වේදනාවේ ඉඳලා මෙන්න මේ තණ්හාව යම් කිසි කෙනෙක් අයින් කරගත්තොත් අන්න යාට මහා පුරුෂයා කියන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. එතකොට අපි දැන් සැප වේදනාව අන්තයක් වෙන්නේ ඇයි කොහොමද දුක් වේදනාව අන්තයක් වෙන්නේ කොහොමද උපේක්ෂා වේදනාව මැද දෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. මෙතනදී සැප වේදනාව කියනකොට ගන්න සෝමනස්ස සුඛ සෝමනස්ස දෙකම අයිති සැප වේදනාව කියන තැනට සුඛ කියලා කියන සැප කියලා කියන්නේ කය මුල් කරගෙන ඇති වෙන සැපයට හිතේ සතුට ස්වභාවයට කියනවා හිතේ සැපවත් බවට කියනවා සෝමනස්ස කියලා. එතකොට සුඛ සෝමනස්ස සුව සෝමනස් කියලා කියන්නේ කයයි හිතේ දෙකේ සැපසහගත දෙක මේ දෙක එකාන්තය දුක්ඛ කියලා කියන්නේ කය මුල් කරගෙන ඇති වෙන අපහසුකමට හිත මුල් කරගෙන ඇති වෙන අපහසුකමට කියන දෝමනස්ස කියලා. දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ හිත කය දෙකේ ඇති වෙන අපහසුකමට. එතකොට ඒක දෙවණියන්ට. උපේක්ෂා වේදනාව මැදයි. දැන් අපි මෙහෙම කිව්වොත් අපි ගත්තු දැන් අපිට මේ අවකාශය වගේ බලන්න පුළුවන්. අවකාශය වගේ බලන්න පුළුවන්. බලනකොට අපිට හිතන්නේ මේ ශාසනය බහැර කෙනෙකුටම බලන්න පුළුවන්. එයාට ලොකු සැපක් එන්නේ ලොකු දුකක් එන්නේ නැහැ උපේක්ෂා වේදනාවක් කියන්නේ. එතකොට ওই උපේක්ෂා වේදනාව ආර්ය අෂ්ටාංග මාර්ගය නම් මේ ශාසනයෙන් බැහැරත් ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙනවා. මේ ශාසනයෙන් පිටත් ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙනවා. යටත් පිරිසෙන් තිරසංගත සත්තු ආර්ය ශ්‍රැංග මාර්ගය වැඩෙනවා. එයි උපේක්ෂා සහගත සිත් පහළ වෙනවා ඒ සත්තුන්ට. උපේක්ෂා සහගත සිත් පහළ වෙනවා. නේද? කොහොම හරි උපේක්ෂාව ගැන නෙමෙයි මෙතෙන්දි මතක් කරන්නේ. ඊගාවට සැප වේදනාව අන්තයක් වෙනවා නම් මම මතක් කළා සුද්ධෝදන රජු රජමාලිගාවේ හිටියේ රහත් වෙනකන් නමුත් කාමස්කල්ලිකානේ නැත සැප වේදනාව ප්‍රශ්නයක් වුණේ අපි දැකලා තියෙනවා තිස්ස හම්බුනේ කතාව කකුලේ කලවැට බිඳගෙන භවනා කළා නමුත් දුක් වේදනාවන්තයක් වුණේ අපි අහලා තියෙනවා කච්චප මහ රහතන් වහන්සේට කච්චිතේ කස්සප කම්මනියං කච්චයාපනියං දුක්ඛාමේ මේ වේදනා විකමන්තු පටිකමන්තු තොර කාශ්‍යප හඳුරන් මහ රහතන් වහන්සේට පවචුන්ද මහ රහතන් වහන්සේ බුදුරජාණන් කෝරු කටුකු තියුණු දුක් වේදනා ඇති වෙලා තියෙනවා නමුත් මෙතෙන්දී අපි බලන්න ඕනේ මේක හරි සූක්ෂම සිද්ධියක් ගැන අපිට හිතෙන්නේ මේ සැප වේදනාව අන්තයක් දුක් වේදනා වර්ගය කියන එක එහෙම සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ උපේක්ෂා වේදනාව කියන සිද්ධියෙන් අන්තේ පනවනන රහතන් වහන්සේලාත් අන්තවල ඉන්නවා. සැප වේදනාවට හේතු වුණ ස්පර්ශයක් ඇති වුණොත් මේ කයට බුදුරජාණන් වහන්සේට සැප වේදනාවක් ඇති වෙන්නේ. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ තාම අන්තයක ඉන්නවා. අන්ත වලට වැටි වැටි යනවනම් තණ්හාව හික්මුණා කියන්න පුළුවන්ද? බෑ එහෙම වුණොත් මහ පුරුෂයා කියන්න පුළුවන්ද? එහෙනම් ඒ මොහොතටවත් මහ පුරුෂයා කියන්න බැරි. හැමදාම බැරි වෙයි. එතකොට මේකේ අර්ථය ওই විදිහට නොදත යුතුයි. මේකෙන් කියන්නේ සැප වේදනාවක් ආවොත් අන්න ඕවයි ධර්මයේ අර්ථය කියන්නේ. අපිට බැලුව බැලමට තියෙන දේ නෙමෙයි ඊට පස්සේ මේකෙන් විද්‍යමාන වෙන අර්ථය. මේක පෙළ පරියාප්තිය පරියාප්තිගත අර්ථය නැත්තම් අර්ථය ඒක විනාශ එකක්. ඒ අර්ථය අනුවයි අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම පටිපන්නෝ හොති. ධර්මය දැනගෙන අර්ථය දැනගත්තාමයි ධර්මානුධම ප්‍රතිපත්තිය එන්නේ. මේ ධර්මයේ තියලා ධර්මයේ තුලින් ඕගොල්ලෝ ප්‍රතිපත්තිය හැදෙන විදිහට තමයි ප්‍රාර්ථනා හැටි වෙන්නේ. දැන් ඕගොල්ලෝ සැප වේදනාව එක්කන්තේ දුක් වේදනාව එක්කන්තේ උපේක්ෂා වේදනාව මැදයි කියලා ඒ අනුව තමයි හැදෙන්න හදන්නේ. කෙලින්ම පරියප්තියට තමයි ඕගොල්ලෝ ප්‍රතිපත්තිය ගන්න හදන්නේ. නමුත් පරියප්තියේ පරියප්ති සුත්ති අර්ථය කියලා තියෙනවා. සූත්‍ර අර්ථය කියලා එකක් තියෙනවා. මේක ධර්මය මේ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කරගන්න මේකෙන් කියන්නේ මොකක්ද? ඔය අපි අද කරන ක්‍රමවලට කියනවා ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා කියලා. එතන වචනේ ඇහැවුණු පමණකින් අපි ඒකට අදහසක් ඇති කරගන්නේ. නමුත් නියම අර්ථය හිතාගන්න. අත්තිබෙක්කේ අත්හිතාය පටිපන්නා පුද්ගලන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්ම සුවේ පිණිස පිළිපන්න පුද්ගලයෝ ඉන්නවා. තමාව රැකීම පිණිස පිළිපන්න පුද්ගලයෝ ඉන්නවා. කිව්වහම හරි. ආත්ම සුවේ පිණිස පිළිපන්න පුද්ගලයෝ ඉන්නවනේ ඒකාන්තයෙන් ආත්මයක් තියෙනවා තමයි. මේ කියනලා තියෙන බුදුරජාණන් කියලා අපි ඒකේ ඒ වචනෙන් අර්ථ ගන්නවා. එතකොට සම්පූර්ණ අනාත්ම දර්ශනය අත්හැරෙනවා. ඔය වචනේ දිහා බලලා අර්ථ ගන්න එකට කියනවා මොකද්ද? ව්‍යංජන ඡායාවන් අර්ථ ගන්නවා. එතකොට ඒ වගේ අපිට වෙන්නේ සූත්‍රයක අර්ථ සූත්‍රයට අනුව ප්‍රතිපදින්න ගියාම ව්‍යංජන ඡායාවක් ගත වෙනවා. එතකොට සැප වේදනාව එන්නේ නැතුව දුක් වේදනාව එන්නේ නැතුව උපේක්ෂා වේදනාවේ ඉන්න පුළුවන් ඉඳන්. කවදාව ජීවිතය ආර්යශ්‍රාංග මාර්ගේ වඩන්න බැරි නේද? පුළුවන්ද කාටවත්? එහෙමනම් එක්කෝ එවෙලෙම කලුරිය කරන්න වෙනවා. නමුත් එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න කෙනෙක් වෙන්නේ ඇයි නිකමට හරි කටුවක් ඇවුනොත් කෙලින්ම ප්‍රතිපදා විවරණය. ඇයි දැන් භාවනා කර කර ඉන්නකොට දුක් වේදනා ඒකාන්තයක් අපි එතනින් ගන්නෙ. එතකොට ආර්ය මේ ලෝකේ ආර්ය ස්ථාංග මාර්ගයේ වඩන කෙනෙක් වඩපු කෙනෙක් ජීවත් වෙන කෙනෙකුට කරන්න පුළුවන් එකක් ලැබෙන්නේ නැති. තේරුණාද? එතකොට නමුත් මෙතෙන්දී අපි මේකේ එකයි මේ කාරණා අර්ථය තේරුම් කරගන්න ඕනේ. මේව හරිය වටිනවා. මේ කාරණා නොදන්නකොට තමයි අපිව රවට්ටන්න පුළුවන් අපි රැවටෙන්නේ වටපිටාව. එතකොට දැන් සැප වේදනාව එක්කන්තයක් වෙන්නේ කොහොමද? දුක් වේදනාව එක්කන්තයක් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් කරගමු. සැප වේදනාව කියනකොට දකින්ද සැප වේදනාව උත්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයි. චක් සැප වේදනාවට හේතු වූ රූප ස්පර්ශයෙන් නිසා සැප වේදනාව ඇති වෙනවා. සද්ද ස්පර්ශය නිසා, ගාන ස්පර්ශය නිසා, ජීව ස්පර්ශය නිසා, කාය ස්පර්ශය නිසා, මනෝ ස්පර්ශය නිසා සැප වේදනාවට හේතු ස්පර්ශය නිසා සැප වේදනාව හට ගන්නවා. ඔක සැප වේදනාව. ඔක සැප වේදනාව. එතකොට දුක් වේදනාවට හේතු චක්කු සම්පස්සය නිසා, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්සය නිසා දුක් වේදනාව උපදිනවා. ඔක දුක් වේදනාව. දුක් වේදනාව හෝ සැප වේදනාව කියන කාරණාව ඉපදීම අන්තේ නෙමෙයි. අපි කිව්වොත් දැන් මේ පුද්ගලයාට කියන්නේ මේ දෙන්නෙක් ඉන්නවා මෙයාගේ අන්ත ගන්නත් එපා මෙයාගේ අන්ත ගන්නත් එපා මැදින් යන්න. කිව්වොත් මේ දෙන්න ඉඳීමම අන්තද අපිට? මම අන්තයක් ගත්ත වෙනවා දෙන්නෙක් ඉන්නකොට අපි කියමු මේ මෙයාගේ අන්තයක් ගන්නකොට මෙයාගේ අන්තයක් ගන්නකොට මම මට මැද්දෙන් යන්න කියලා කිව්වොත් මේ දෙන්න හිටියෙත් යන්ත වෙන්නේ මම මෙයා ගාවට ගියොත් අන්තයකට ගියා. මෙයා ගාවට මම ගියොත් අන්තයකට ගියා මිසක මම නොගියොත් අන්තයක් වෙනවද? ඒ දෙන්නගේ ජීවත් වීමම අන්තයක්ද? ඒ දෙන්නගේ ඉපදීමම පැවැත්මම ජීවත් වීමම අන්ත වෙනවද නේද? ඒ දෙන්න ගාවට මම ගියොත් නේද අන්තයකට ගියා වෙන්නේ. ඒ වගේ සැප වේදනාවට හේතු ස්පර්ශය නිසා සැප වේදනාව උපදිනවා කියන එක ධර්මතාවය. කෙනෙක් සැපයේ සැපවත් වෙනවා නම් අන්න එයා සැප වේදනාවේ අන්තයට. සැප වේදනාවේ අන්තය අනුව ගියා කියලා දැනගන්න තියෙන හොඳම සාක්ෂිය තමයි ඔයගලන්ට සතුටක් ලැබෙලා ඇති. ඔයගොල්ලෝ ඒක සැපවත් වෙලා ඇති. ඔයගලන්ට මිහිරක් දැනෙලා ඇති. ඒ සැපේ. දුක් වේදනාව අනුව ගිහිල්ලා කියන්න තියෙන එකම සාක්ෂිය තමයි ඔයගොල්ලන් දුක් වෙලා ඇති. ශෝකයක් ඇවිල්ලා ඇති. දුම්නසක් ඇවිල්ලා ඇති. සැප වේදනාවට හේතු ස්පර්ශන සැප වේදනාව උපදිනවා. නමුත් ඒ සැපයේ ඒ සැපේ අන්තයට ගිහිල්ලා නැත්තම් සැපේ අනුව අපේ මනස ගිහිල්ලා නැත්තම් අපි ඒකෙන් සතුට වෙන්නේ නැහැ. සතුටක් නැහැ. සැපේ අපි උපේක්ෂයි. දුක් වේදනාවට හේතු ස්පර්ශ නිසා දුක් වේදනාව වෙනවා. ඒ දුක් වේදනාව අනුව අපි ගිහිල්ලා නැත්තම් දුක් වේදනාව අනුව අපේ මනස පිහිටලා නැත්තම් ඒ දුක් වේදනාවේදී අපි දුක් වෙන්නේ නැහැ දුක එන්නේ නැහැ අපිට අපි උපේක්ෂයි රහතන් වහන්සේලාට කියන චලංග සමන්නාගත උපේක්ඛා රූප සද්ද ගන්ධ රස පොට්ටප්ප ධම්ම මේ හය පොලෙම උපේක්ෂයි ඒකයි පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං එතමංගලං අටලෝ දහමින් කම්පා වෙන්නේ ලාභා ලාභ යස ආයත නින්දා ප්‍රසංස සැපදු මේ එකකින්ම කම්පා වෙන්නේ ඇයි ඒ කම්පා වෙන්නේ නැත්තේ? සැපවත් වෙනවනම් කම්පා වෙලාද නැද්ද? සැපේ කෙනෙක් සතුටු වෙනවනම් කම්පා වෙලා. දුකේ දුක් වෙනවනම් කම්පා වෙලා. සැප වේදනාව අනුව යනවා අන්තයකට වැටෙනවා කියලා කිව්වේ එයාම අටලෝ දහමින් කම්පා වෙනවා කියන්නේ. දුක් වේදනාව අනුව පවතිනවා කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කෙනා අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියන එකට තව කාරණාවක් මේ. එතකොට හොඳට දකින්න සැප වේදනාව එක් අන්තයක් දුක් වේදනාව එක් අන්තයක් හොඳට තේරුම් කරගන්න. එතකොට උපේක්ෂාව මැදයි කියලා කිව්වේ සැප වේදනාවේදී දුක් වේදනාවේදී උපේක්ෂා වේදනාවේදී උපේක්ෂා වෙන ඥාන දර්ශනයකින් ඕගොල්ලෝ ඉන්නවා නම් එයා සැපේත් උපේක්ෂයි දුකෙත් උපේක්ෂයි උපේක්ෂාවෙත් උපේක්ෂයි මෙන්න මෙයා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා මොකද එයා මේ සැපයි කියන පැත්තට වැඩි එයා ගැලීමක් බැඳීමක් නැති නිසා දුකයි කියන පැත්තට වැඩි ගැඩි ඇලීමක් බැඳීමක් හෝ ගැටීමකුත් නැති නිසා එහෙම මනසට උපේක්ෂාවයි කියන එකෙත් ඇලීමක් බැඳීමක් ගැටීමක් නැති නිසා නියම උපේක්ෂාව කියන එක තියෙන එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් සැප වේදනාව කියන එක හේතු ප්‍රත්‍යයයි මේ මේ මේ හේතු ටික නිසායි හටගන්නේ. ඒ හේතු නැති වෙනකොට නැති වෙනව නේද කියන ඥාන දර්ශනය දැකලා සැපේ සැපවත් නොවන මනසක් හැදිලා තියෙනවා නම් ඔන්න දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නවා. දුක් වේදනාවට ඇති වෙන්න තියෙන හේතු ටික නිසා දුක් වේදනාව උපදින්න පුළුවන්. දුක් වේදනා හේතු ප්‍රත්‍යයයි. ඒ හේතු ටික නැති වෙනකොට දුක් වේදනාව නැති වෙනවා කියලා දැකපු නිසා, දකින නිසා දුක් වේදනාව නැති වෙනවා කියලා දකින නිසා ඒක ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඒකේ දුකෙත් උපේක්ෂායි. උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශ නිසා හටගන්න උපේක්ෂා වේදනාව හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා දකින නිසා උපේක්ෂාවෙත් උපේක්ෂායි. මෙයාට අමුතියෙන් උපේක්ෂාව කියලා ඉන්න එකක් ඕනේ. ජීවිතේ හැමතැනකම උපේක්ෂයි. මෙයා දැන් අපි සැපාන්තියත් මෙයාගේ නැහැ දුක් අන්තයට වැටලත් නැහැ දුක කියන එක ධර්මතාවයක් ප්‍රත්‍ය නිසා උපදිනවා නිරුද්ධ වෙනවා සැප කියන එක ධර්මතාවයක් ප්‍රත්‍ය නිසා උපදිනවා නිරුද්ධ වෙන එක කෙනෙක්ගේ නෙමෙයි ඒ සැපේ මම කරගෙන සතුටු වෙන්නේ හෝ ඒ සැපේ තමන් කරගෙන දුක් වෙනවා කියන කාරණාවක් නැහැ සැපේ දුකේ දෙකේම උපේක්ෂයි මෙන්න මේ විදිහට මනස තියාගන්න පුළුවන් වුණොත් මෙන්න මේ විදිහට කෙනෙක් හිත හසුරවා ගත්තොත් අන්න තණ්හාව හිටිනවා දැන් සැපේ සැපවත් කියනකොට සැපවත් වෙන කෙනෙකුට ඇති වෙන ලෝභය මෙයාට ඇති වෙන්න හේතු නැහැ. ඒ සැපේ උපේක්ෂයි. ඒකේ පටිච්චසමුප්පන්න බව දන්නවා. දුකේ දුක් වෙලා කෙනෙකුට පටිගය ඇති වෙනකොට ඒක ඇති වෙන්න මෙයාට හේතු නැහැ. ඒ දුකේ පටිච්චසමුප්පන්න බව දන්නා දුකේ උපේක්ෂා උපේක්ෂා වේදනාවේ පටිච්චසමුප්පන්න බව දන්න නිසා උපේක්ෂා වේදනාවේ ඇත්ත නොදකින බව මෝහයෙන් හිටින්න ඉඩ නැහැ. අන්තිමට සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් වේදනාවම දන්නවා කියලා කියන්නේ මේ රාග දේශ මොහ කියන අකුසල ටික තමයි අදාළ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට හිතියොත් මේ සිබ්බණේ අතහැරෙනවා. තණ්හාව ගෙවෙන කම්ම ওই විදිහට ඉඳලා තණ්හාව ගෙවුනට පස්සේ අමුතුවෙන් මෙහෙම ඉන්න ඕනේ මේ ප්‍රතිපදාව සිබ්බණිය ගෙවෙන කම්ම ඉන්න ඕනේ මේක කරන්න ඕනේ. සිබ්බණිය ගෙවුනහම තණ්හාව දුර වෙච්ච දවසට අමුතුවෙන් මත් එකල යුත්තක් නැහැ. මේක මේ දර්ශනයේ ස්ථාවර වෙන ජීවිතය වෙනවා. කල යුත්ත කරලා ඉවරයි. අන්න එයාට මහා පුරුෂයා කියලා කියනවා. ඔන්න ඔය වගේ අර්ථයක් දකින නිසා ඔය වගේ ප්‍රතිපදාවකින් එදා ආශ්‍රක්ෂය කරගත් නිසා අර ස්වාමීන් මතක් කළා Taman ආපු පරියාය සැප වේදනාව එක්කන්තයක් දුක් වේදනාව එක්කන්තයක් උපේක්ෂාව වේදනාව මැදයි එහෙම ඉඳලා මේ තණ්හාව අයින් කරුත් එයයි මහපුරුෂයා කියන්නේ ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේ එතන ඉන්න තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තය විඥානම් මච්චි. විඥානම් මච්චි කියලා. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕන රූපය අන්ත වෙන්නේ කොහොමද? නාමය අන්ත වෙන්නේ කොහොමද? කියන කාරණාව මොන විදිහට ඉන්න කෙනාටද රූපයන්තයේ ගියා වෙන්නේ මොන විදිහට ඉන්න කෙනාටද නාමයේ අන්තයේ හිටිය වේවි කියලා. එතනදී දැක්විය යුතුයි ඇයින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පොට්ටබ්බ කියන මෙන්න මේ පස් පොලේ රූප 10ක් ඇසුරු වෙනවා තියෙනවා කෙනෙකුට ඇහෙන් බලනකොට මේ පේන රූපය කියන අදහස නම් තියෙන්නේ සද්ද අහනකොට ඇහෙන සද්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ කියන අදහස නම් තියෙන්නේ මේවා රූපයන් tie ඇසුරු කරනවා. තාම රූපයෙන් මිදලා හැම නැහැ. එතකොට කෙනෙකුට හිතින් හිතට යම් යම් දේවල් වේරෙනකොට සිහි වෙනකොට ඒ විඥානේ ධම්මායතන යනවා පිළිරලන් තියෙන්නේ. හිතට සිහි වෙන දේවල් ඇත්ත වෙනවා නම් ඇත්ත වෙලා නම් ඉන්නේ මෙයා නාම ධර්මන්ව ගිහිල්ලා තියෙනවා. මොකද හිතට පේන දේවල් වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික ටිකට තමයි ධම්මායතනය කියලා කියන්නේ. ධම්ම ආයතනය කියලා කියන්නේ නොයෙක් නොයෙක් ධම් ස්වභාවයන්, ගේවල්, දොරවල්, කළ කී දේවල් එකින් එක එකින් හිතට සිහි වෙන ලක්ෂණය තමයි ස්වභාවයට තමයි ධම්ම කියලා කියන්නේ. ඒ සිද්ධිය ඇත්ත වෙනවා නම්, ඒ සිහි කරන සිහි කරන දේ ඇත්ත වෙනවා නම්, ඒක ඇත්ත වුණා කියන තියෙන ලක්ෂණය තමයි ඒ වගේ දේවල් බාහිර තියනවා, බාහිර ඉන්නවා හිතපු තිබුණු දේවලුයි සිහි වෙන්නේ කියන මට්ටම තියනවා නම් අපිට ඒ තමයි අපි ධම්මායතන අනුව ඉන්නේ. පංචායතනය පරිහරණය කරද්දී රූපය නොඉක්මවා, සද්දය නොඉක්මවා, ගන්ධය නොඉක්මවා, රසය නොඉක්මවා, ස්පර්ශය නොඉක්මවා, ඒ කියන්නේ පොට්ටබ්බේ නොඉක්මවා පවතිනවා නම් රූපයන්තේ හිතෙන් සිහි කරනකොට ධර්මාරම්මන නොඉක්මවා පවතිනවා නම් නාමයන්ති. විඥාන මැජේ කෙනෙකුට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ කාරණා ටික අනුව යන්නේ නැතුව මේ කාරණා ටික අනුව යන්නේ නැතුව මේ හිත මැදයි කියන කාරණාවකට එන්න වෙනවා. වෙන්න ඕන. හිත නැදයි කියන කාරණාව කියන්නේ අපි මෙහෙම කිව්වොත් දැන් අපි මෙහෙම හිතගෙන ඉන්නකොට අපි වැටේ වටේට වැටක් තියෙනවා නම් ওই වැට අපි අල්ලගෙන කොතනක් කොතනක් හරි කොතනක් හරි අල්ලගෙන හිටියොත් අපි දැන් එක අන්තයක නැත්නම් එක තැනක් අල්ලගෙන ඉන්නේ. ඒ හිතගෙන ඉන්නව නමුත් අපි අද්දක බැඳගෙන. එතකොට තමයි අපි අල්ලන්නේ නැතුව ඉන්නේ. දැන් මේ හිතගෙන ඉන්න අපි රූපේ බලනවා රූපේ තියනවා කියන්නේ මේ වැට අල්ලගෙන ඉන්නවා වගේ. මෙහෙම ඉන්න අපි සද්දයක් ඇහෙනවා කියන්නේ මේ වැට අල්ලගෙන ඉන්නවා වගේ. ගන්ධයක් දැනෙනවා කියන වැට අල්ලගෙන ඉන්නවා. රසක් දැනෙනවා කියන්නේ වැට අල්ලගෙන ඉන්නවා. ස්පර්ශයක් දැනෙනවා කියන්නේ දැනෙන එක ඉන්නවා කියන වැට අල්ලගෙන ඉන්නවා. හිතට යම් ධර්මාරම්මණයක් සිහි වෙනකොට ඒකට අනුව නැඹුලා ඉන්නවා කියන්නේ වැට අල්ලගෙන ඉන්නවා. වැට තියෙද්දි අපි අපිටම නැඹුරුලා අද්දක බැඳගෙන ඉන්නවා වගේ රූපයක් පේනකොට පේනවා කියන සිද්ධිය ඇති වෙන හා නැති වෙන හැටි බලනවා පේන දෙක නැඹුරු වෙන්නේ. Taman තුලම මේ චිත්තචෛසික ධර්ම එකද නිරුද්ධ වෙන ලක්ෂණයක් අපිට හම්බ වෙන්න ඕනේ. මම ඒකට මතක් කළා හිත උපකාරයි හිතයි කයයි දෙක නාම රූප දෙක උපකාරයි හැදෙන්න ඇහැ උපකාරයි මෙහෙම රූපයක් හැදෙන්න මේ දෙන්න උපකාරයි ආපහු හිත හැදෙන්න කියන සිද්ධියකින් තමයි අපිට මේ දේ පේන්නේ මේ කියන මේ ටිකෙන් මේ කාරණා ටිකෙන් කියනවා Taman තුලම තියෙන හේතු ටිකක් නිසා ලෝකේ උපදිනවා මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතකොට ඇහැට රූපයක් පේන්න තියෙන හේතු ටික නිසා පේනවා දකින්න පෙර තිබුණා නෙමෙයි දැක්කන් පස්සේ තියෙනව නෙමෙයි මේ ඇහෙන් බලන නිසා මෙහෙම පේන්නේ කියන දර්ශනයක් ඕනේ. එතකොට තමන්ගේ ජීවිතේ මේ තියෙන හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනකට එහෙම දැක්කොත් තාපතකින් ගත්තොත් ඇහෙන් රූප බලන්න ඇහැ පරිහරණය කරන්න තියෙන රූපයක් බලනවා කියන අදහස නැකෙන විදිහට රූපයක් පේනවා කියන අදහස නැකෙන විදිහට මෙහෙම රූපයක් පෙනෙනවා කියන දේ හැදිලා තියෙන්නේ මෙහෙම නේද මේ ඇහැ නිසා නේද මෙහෙම යමක් පේන්නේ ඇහැ හැදුනේ මෙහෙම සිද්ධියක් නිසා නේද නාම රූප නිසා නේද එහෙම වුණේ ප්‍රතිසන්දී මෙහෙම ආපු නිසා නේද කියලා මේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන ප්‍රතිසම්පාද සිද්ධිය දකින්න වෙනවා එතකොට තමන් තුළ ඉන්නේ අපි විඥාන මජ්ජ කියන්නේ මේ සිත ඇති වෙච්ච හැටි හා නැති වෙන හැටි මේ ආයතන ටික ඇති වෙච්චා නැති වෙච්ච හැටි රකිනකොට අපි රූපේ කියන එක අහුවෙන්නේ නැති විදිහට. ඔකට අමාරු හින්දා තමයි මම අර කෙටි ක්‍රම දෙන්නේ අර පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් මොකද ඒ ඒවද තව පිළිසිදු මදි ඔය මම කියනවා නමුත් දැනට මොකද මේ පැත්ත බලාගෙන තාව ඒ වගේ දෙයක් වුණත් ඥාන දර්ශනයේ යෙදෙන්නේ බාහිරේ බලාගෙන මේක යෙදෙන්නම බෑ ආධ්‍යාත්මික සිද්ධියක්. අන්තිමට මුළු ලෝකයේ තුලකින්ම අපිට හම්බ වෙන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ ඉපද නිරුද්ධ වෙන දර්ශනයක්. නමුත් ඒ හිත ඇතුලේ රැවටිලා නම් අපි හිත ඇතුලේ ලෝකයේ බෙදිලා මේ රූපයි මේ සද්දයි ගන්ධයි කියලා දැන් ඉතින් මේ මොඩකම ලෙහෙන්න වෙනවා. ටික ටික ටික. එහෙම සිද්ධියක් මේ තියෙන්නේ අන්තිමට. එතකොට කෙටියෙන් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික අහුවෙන මට්ටම දකින රූපයන්තේ හිතට සිහි වෙන ධර්මාරම්මන ඇත්ත වෙලා ගෙවල් දොරවල් යම් යම් බඩු බහන්න පේනවා නම් හිතට එක නාමයන් ටිකට දකින්ද රූපය අන්තේ නොගෙන විඥාන මැජ්ජ වෙන්නේ කොහොමද පේන පේනවා කියන රූපයක් පේනවා කියන සිද්ධිය ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන තැනට නෝන තිබුණොත් නෝන આવොත් එතන කියනවා රූපයේ අන්තයකට ගිහිල්ලා නැහැ. රූපය ඇති වෙන හා නැති වෙන හැටි ගන්න. නෝනක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. එතකොට යා එතන ප්‍රඥාව වේදෙන්නේ. ඊට පස්සේ සද්දය එහෙමයි, ගන්ධය එහෙමයි, රසය එහෙමයි, ස්පර්ශය එහෙමයි. ධර්මාරම්මන කියලා කියන්නේ ධර්මාරම්මන ඇති වෙන්නේ මෙහෙමයි, නැති වෙනවමයි කියලා දන්නවා. මෙන්න මේ විදිහට ඒ ඒ අරමුණු ඇතිව නැති වෙන දර්ශනය තුල ඉන්නකොට එයා රූපයන්ති හෝ නාමයන්ති කියන ටික අරගන්නේ. මොකද රූපයක් හම්බ වෙනකොට එතන තියෙන වේදනා සංඥා සංකාර විඥාන අපිට ප්‍රකට නැහැ. ඒවා ටික වැය වෙලා කෙලින්ම රූපය හම්බ වෙනවා. ඊට පස්සේ ඒ හින්දා අපිට මේ විදිහට හම්බ වෙන මෙතෙන්දී රූපයන්ත හෝ නාමයන්ත කියන එක බෙදෙන්නේ අපිට හම්බ වෙන මට්ටමේ. අපිට රූපය කියලා එකක් හම්බ වෙන මට්ටමෙන් කෙනෙක් මෙදෙන්න උත්සාහවත් වෙනකොට එයා රූපයන්තෙන් අතහැරෙනවා. අපිට නාම ධර්ම කියලා හම්බ වෙන. ඒ කියන්නේ ගෙවල් දොරවල් කියලා අපිට සිහි වෙන මට්ටම නාම ධර්ම ටික අවබෝධ කරගෙන ඒකේ පරිසම්පන්නතාව බලුවාම නාමයන්තෙන් මිදෙනවා. අපිට මේ නාම ධර්ම ටික හිත බැඳලා තියන්නේ අපි මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් කියලා හිතට සිහි වෙනවා කියන මට්ටමක ඒ හිතට සිහි වෙනවා කියන ටිකෙන් අපි බේරෙනකොට එතන නොරවටනකොට ඒ නාම ධර්ම ටිකේ අපි නොරවටලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට ඉඳලා හිටියොත් මේ තණ්හා ඉක්මවන්න පුළුවන් කියලයි අනිත් ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඊට පස්සේ ඉතින් හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා ආධ්‍යාත්මික ආයතන එක්කන්තයත් බාහිර ආයතන දෙවෙනි අන්තයයි විඥානම් මැද. එතකොට කෙනෙකුට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ආයතන ටික එකාන්තයක්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටික බාහිරන්ති. කොයි වෙලාවක හරි කොහොම හරි මේ ආධ්‍යාත්මික බාහිර කියන අන්ත දෙකේ එකක හරි හිතුවත් අපි විදර්ශනා කරන්න කියලා හරි. හිතුවත් අන්ත එක ඉඳගෙන මෙදින්ද හදනවා. පේන්නේ රූපයක් කියන තැනකට හම්බ වෙලා ඒ රූපය ඇතුලේ නම් අපි අනිත්‍ය බලන්නේ අපි අන්ත එකයි අපේ නෝනේ ඉඳලා තියෙන්නේ. ඔකට කියනවා සාසව ප්‍රඥා. ලෝකයේ තුල යෙදෙන ප්‍රඥාවට කියනවා සාසව ප්‍රඥා කියලා. එතකොට ඇහෙන සද්දය කියන කාන්තයක් ඒ සද්දේ අනිත්‍ය බලන්න නම් බලන්න හරි කියලා නම් අපි ඉඳලා තියෙන්නේ අපේ ප්‍රඥාව සාසවන. ආනාසෝ නැහැ. එතකොට ඒකාන්තයකට. ඊට පස්සේ තාපයෙන් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේ අරමුණු හම්බ වෙන වෙලාවේදී රූපය අනුව අපේ මනස පිහිටලා, ශබ්දය අනුව මනස පිහිටලා, ගන්ධය අනුව මනස පිහිටලා, රසය අනුව මනස පිහිටලා නම් ඔන්න අපේ රූපාන්තේ බාහිර ආයතනන්තේ ඊට පස්සේ ඇහැ කන දිවනාසය ශරීරය කියන කන්ත වෙන්නේ හතර ඉරියව්වෙම ඇවිදින ඉඳගෙන හිටගෙන නිදාගෙන අපිට ඇහැක් තියනවා කියන මට්ටම ඕගොල්ලන්ට තේරෙනවා නම් දැනෙනවා නම් ওই මානසික මට්ටම දකින්න ඕගොල්ලෝ ඇහැ කියන අන්තිකයි ඉන්නේ. ඇහැ නැති වෙලා නැහැ. ඇහැ තියාගෙනයි ඕගොල්ලෝ ඉන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම හැතරෙන අපිට මේ කන තියනවා කියන මට්ටමකයි ඉඳගෙන නම් නාසය දිව ශරීරය තියනවා කියන මට්ටමක නම් උල ඉන්නේ දකින්න ඔගොල්ලෝ ආධ්‍යාත්මික ආයතනෙ මිදවන මේ ආධ්‍යාත්මික ආයතන ටික අල්ලගෙන ඉන්නේ කියන එක දකින්න. එතකොට විඥාන මැජ්ජ කෙනෙකුට ඇහැ රූපේ කියන එකත් හිතට අහුවෙන්නේ නැතු. ඇහැ කියන එකත් අහුවෙන්නේ නැතු. නැත්තම් ඇහැ කියන එක ඇති වෙන හැටි දන්නවා. රූපය කියන එකත් ඇති වෙන හැටි දන්නවා. රූපය කියන එක මේ මේ ප්‍රත්‍ය නිසා හටගෙන නැති වෙනවා කියන නුවණ එනවා නම් ඇහැ කියන එක සිහි කරනකොට ඇහැ කියන ප්‍රත්‍ය ඇති වෙන හේතුව හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවනම් මෙන්න මෙපමණකින්ම යා ඇහැ කියන අන්තයට රූප කියන අන්තයටම මිදෙනවා. ඉතින් මම ටිකක් තේරෙන්න තාපනිකවට කියමු. දැන් අද අපිට හිතාගෙන ඉන්නේ දැන් රූප ගැන නම් අපි කතා කරලා තිනවා. ශබ්ද ගන්ධ ගැන. ඇහැ. කන දිව නාසය ශරීරය ගන්න අපි හිතාගෙන ඉඳගෙන හිටගෙන ඇවිදින නිදාගෙන හතර ඉරියව්වේම පරිහරණය කරන ඇහැක් තියෙනවා කියලා. දැන් අපි මේ අන්තෙන් මිදෙන්න ඕනේ. ඇහැ කියන අන්තෙන් අපි මිදෙන්න නම් දැන් මිදුනොත් තමයි අපි මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ. ඕන දැන් රූපේ අපිට අහුවෙන්නේ අපිට දැන් ඇහැ තියෙනවා කියලා හම්බ වෙන කොයි මොහොතක හරි ඇහැ ගැන දැනුම වෙන මොහොතේදී ඒ ඇහැ ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලන්න. ඇහැ ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි කියනකොට අපි කරන ලොකු වරද ස්ථීරව තියෙන ඇහැක් සිහි කරගන්නවා. කොයි වෙලාවක හෝ කොතනකදී හෝ තමන් තුළ ඇහැ හෝ ඇහැ යන ප්‍රඥප්තිය හෝ ඇහැම දැනුම ඇති වුණාද ඒ ඇහැ උපන්න. හොඳට දකින්න. ඒ කියන්නේ මම එදා මතක් කළා ඇහැ අන්තයක් වෙන්නේ. එහෙමයි අර වකුගඩු හදවත කතාවේ මම පෙන්වුවා එදා අපිට රූප පෙනෙන යම් ඇහැක් තියෙනවා නම් දැනගත්තත් නැතත් එයාගේ කෘත්‍ය ටිකේ කරනවාමයි. අපි මේ ඇහි අන්තය ගන්නේ මනසේ. අර සැප වේදනාවේ අන්තය ගන්න අපේ හිතේ. දුක් වේදනාවේ අන්තය ගන්න හිතේ. රූපේ අන්තය ගන්න හිතේ. නාමයේ අන්තය ගන්න හිතේ. හිතෙන් කියලා කියන්නේ දෙවනුවක්. හොඳට මේ හැම එකකම මතක තියාගන්න. රූපේ මෙහෙම පෙනෙනකොට පෙනෙන රූපයට අනුව නැඹුරු වෙන එකයි රූපේ අන්තය ගත්තා කියන්නේ. ඒ පේන රූපේ පෙවුණු රූපය ඇති උනේ මෙහෙම නේද කියලා හිතනවා නම් අපි රූපේ අන්තය අනුව ගියේ නැහැ. හිතට ධර්මාරම්මන පහළ වෙනකොට සද් මේ ඒක නාමයන්තේ ඒක ඇත්ත වුණොත් තමයි හිතෙන් ඊට අනුව නැඹුරු වුණොත් තමයි ඒක ඇත්ත කරගත්තොත් තමයි ඒකේ අන්තය ගත්තේ. ඒ සිද්ධිය ඇති උනේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා නුවණින් බලනවනම් අපි ඒ අන්තයට ගියේ නැහැ. එතකොට ඥාන දර්ශනය. අර සැප වේදනා දුක් වේදනා කියපු විදිහට බලන්න. ඒ වගේ දැන් මෙතනදී ආධ්‍යාත්මික ආයතන වල අන්තය ගත්තා කියලා කියන්නේ. අපි කියමු කණ්ණාඩියට බැලුවහම රූපයක් පේනවා. දැන් ඒක දකිනකොට මේ මගේ ඇහැයි දකින්න කියලා නැත්තම් මේ ඇහැයි පේන්නේ කියන අදහස අපිට තියෙනවා කියන්නේ අපි අන්තේ ඉන්නේ. හිතට සිහි වෙනකොටම මේ ඇහැ ගැනයි හිතුනේ කියලා ඒක ඇත්ත කරගන්නකොටයි අන්තේ. නැත්නම් හිතට සිහි වෙනකොටම ඇහැ කියලා සිහි වෙච්ච සිද්ධිය සිහි වෙනවා අපිට මේ මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණ නිසා ඇහැ කියන අදහස ඇති වුණා නේද කියලා ඇහැ කියන අන්තයකට යන්න ඇහැ කියලා අදහස ඇති වෙච්ච එක ඇතිවීම නැතිවීම බලනවා. ඒ පත්තරයක කඩදාසියක තියෙනකොට ඒක දකිනකොට මේ ඇහැනේ කියන අදහසත් එක්කම ශනිකව මේ අපේ ඇහැයි ඇහැ ගැනයි තියෙන කියන අදහසට එනවා අපි. මේ අන්ත ටික ගන්න අපි හිතෙන්. හිතෙන් කියන්නේ මේ ඔක්කොම මනසින් තමයි දෘෂ්ටි වශයෙන් තමයි මේ අන්තවලට යන්නේ අපි. එතකොට පත්තරයක තියනකොට අපිට වෙනද කියන ඇහැ හැටියට දකින්න නැතු මෙතනද මේ වර්ණ සටහනක් නේද කියලා දකින්න පුළුවන් නම් කණ්ණාඩියේ දිනකොට මේ වර්ණ සටහනක් නේද කියලා දකින්න පුළුවන් හිතෙන් සීකරනකොට මේ හිතට සීවෙච්ච එකක් නේද කියලා බලනවනම් අපිට ඇහැ කියන අන්තයක් අහුවෙන්නේ නැහැ. අපිට හම් වෙන හම් වෙන අපි හිතාගෙන ඉන්න ඇහෙන් අපි මිදෙනවා. එතකොට පවතින ඇහක් තියෙනවා නම් ඒක ප්‍රත්‍යෙන් හටගෙන නැති වෙනවා කියන තැනකට එයි ඒකේ අන්ත ගන්න විදියක් නැහැ. හැම වෙලාවෙම පුරාණ කර්මයෙන් හටගත් රූප පෙන්වන ලක්ෂණයේ යුක්ත ඇහක් තියෙනවා නම් ඒ ඇහ අපි දන්නේ අපි නොදන්නා තැනක ඉඳලා රූප පෙන්වන කෘත්‍ය වෙනවා. ඒ අන්තය හැම වෙලාවෙම ගන්නෙ ඇහැ තියනවා කියන මේ දෘෂ්ටි හිතෙන් හදාගත්ත ඇහත් එක්කයි අපේ දෙට එතකොට ඇහැ අනුව යන්නේ නැත්තේ ඇහැ කියන අන්තයට ආධ්‍යාත්මික අන්තයට යන්නේ හැම වෙලාවෙම අපේ හිතේ තියෙන මේ ඇහැ මේ කන මේ නාසය මෙන්න මෙහෙමයි දිව මෙන්න මෙහෙමයි ශරීරය කියලා කොටස් ටිකක් අපේ. ඔන්න ওই ටික තමයි හැම වෙලාවෙම මේ අන්ත ඇසුරු කරන ටික. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස. ඒ කියන්නේ අපේ හිතේ හැම දෙයක් හැය දෙයක් ගැනම රූප තියෙනවා. දැන් අපි නිකම්ම ඕගොල්ලෝ කැමති රෝස මල් වලට කැමති කියනවා. දැන් ඕගොල්ලෝ කැමති රෝසම ඔය කැමති රෝසමල කොහි තියෙන රෝසමල්ද කියලා කියන්නේද? රෝසමල් වලට කැමති නා. දෙවික් මොන ෆාම් එකේ තියෙන රෝසමල්ටද කැමති නැත්නම් ලංකාවේ තියෙන රෝසමල් වලට කැම රෝසමලකට කැමති කැමති කැමති කියන්නේ. අර අර අර ගොඩනැගිල්ල නගින්න ඉනිමකක් හැදුවා ගොඩනැගිල්ල උසදන්න නැතුව වගේ ඕගොල්ලෝ රෝසමල් වලට කැමති කැමති කියන දැන් රූප තියෙනවා අපිට. නමුත් විමසලා බැලුවොත් අපි මනෝමින් ජීවත් වෙන්නේ මේ ඔක්කොමලා. ඔගොල්ලෝ දැන් කැමති නම් මේ රෝසමලට ඒකයි ওই දැන් රූපේ අන්තේ ගන්න තියෙන ටික ඔය. ওই ටිකෙන් තමයි මේ හම්බ වෙනකොට ওই තියෙන එක තමයි රෝසමල කියලා දාන්නේ අපි. දැන් රෝසමල් වලට කවුරු හරි කැමතියි කියනවනම් නැත්තම් මම හාවෙකුට කැමතියි, ගිරවෙකුට කැමතියි. ওই ඉන්න ගිරව, ওই ඉන්න හාව, ওই තියෙන රෝසමල ඕගොල්ලෝ කැමති. කොතනද තියෙන්නේ කොහෙද ඉන්නේ කියන්නේ? ඉන්න තැනකුත් දන්නේ නැහැ. නමුත් එහෙම තියෙන රෝස මලට කැමති කියලා එකක් තියෙනවා. මොකද ඒකටයි තේරුම එතකොට නේද? අපි රෝස මලකටත් කැමති ඒ මල තියෙන තැන දන්නේත් නැහැ. නේද? රෝස මලකටත් කැමති ඒ මල තියෙන තැන දන්නෙත් නැහැ. අපි මුලකට කැමති. ඉන්න තැන දන්නෙත් නැහැ. දැන් නම් සීකරගෙන තමයි සූ එකක්වත් නේද? සත්වත්තක්. මේ නමුත් මේ සත්වත්තේ දැන් කොතනද ඉන්නේ සතා කියලා බලන්න. හොඳට බලන්න මේ ලෝකෙම ජීවත් වෙන්නේ මනෝමය නෙමෙයිද කියන්නේ. ওই වගේ හැම දෙයක්ම ගස් කොළන් වලට කැමතියි කියයි, ගෙවල් දොර වලට කැමතියි කියයි, වාහන වාහන වලට කැමතියි කියයි. අන්තිමට සිහි කරලා බැලුවොත් මේ තියෙන තැනක් නැහැ. ඒ වගේ ඔගොල්ලෝ දැන් ඇහැ කන දිව නාසය ශරීරයත් එහෙමයි. මගේ ඇහැට මම කැමතියි කියන්නේ. ඒක තියෙන තැනවත් දන්නේ නැහැ. ඇහැ එහෙම එකක් නැහැ දැන්. දැන් අපි හිතාගෙන ඉන්න රෝසමලට කැමතියි කියවනම් එහෙම එකක් කොහොමවත් ඉපදිලවත් නැහැ. තියෙනවද? නැහැ. ගියොත් හම්බ වෙනවා මිසක දැන් අපි හිතාගෙන ඉන්න විදිහ රෝසමලක් තියෙනවද කොහොමද නැහැ. දැන් අපි ওই වගේ තමයි හැම දෙයක්ම මේ මනෝමයෙන් ඉන්නේ. එතකොට මේ අන්තය කියන එක උපදින්නේ ඒ ඒ ඒ ඒ මාධ්‍යතේ හිතේ තියෙන gati ටිකත් එක්කයි. තව පැත්තකින් කෙටියෙන් ගත්තොත් යම් දවසකදී මේ ඇහැ පරිහරණය කරනකොට පේනවා කියන සිද්ධිය ඇති වෙනහා නැති වෙන හැටි නුවණ එළඹ සිටන මට්ටමක් ආවොත් සද්දයක් ඇහෙනවා කියන සිද්ධියට උගලන්ට නුවණ ජීවිතය තිබුණ ජීවිතේ වෙලා හරියට පොකුණට එදෙනකොට මිරිඟුවේ දිහා බලනකොට ජලය වගේ පෙවුනට ඒකේ අපේ නුවණ යෙදিলা තියෙනවා පෙනෙනවා කියන දේ ඇති වෙච්ච හැටි අපි බලපු නිසා මෙහෙම පේනවා කියන තැනක අපේ නුවණ යෙදিলা ඒ හින්දා විදර්ශනා කරන්න ඕනේ. ඒක ජීවිතේ වෙලා. ඔන්න ඔය මට්ටමට ඕගොල්ලන්ට ආපු දවසකට මේ ඇහෙන් රූප බලනවා කියන එක ජීවිතේ වුණාම විදර්ශනා කරන්න ඕනේ. අන්න එදාට ඕගොල්ලෝ මේ රූපයන්ට නෑ. ඊට පස්සේ මේ බාහිර බාහිර අන්ත ටිකේ නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඕගලන්ට ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකක් නැති වුණොත් සිහි කරන්නවත් මේ මගේ ඇහැයි කියන ටිකක් අන්න එදාට ඕගොල්ලෝ ආධ්‍යාත්මික ආයතන වල එදාට මධ්‍යම ප්‍රතිපදාවේ දුක්ඛ නිරෝධයක දුක් නැහැ ආධ්‍යාත්මික ආයතන වලත් මිදිලා බාහිර ආයතන වලත් මිදිලා මිදුණා නම් මිදුනේ දෙයින් දුකෙන්ද බෑ තියෙන දෙයින් දුක එන්නේ. එතකොට එයාට රූප වලට ඇස් වලට මේ එකකට තණ්හාව කියන එක හිටින්න. ඔන්න ඔහම තියෙන තැනක ඉඳලා හිටියොත් තණ්හාව නැතින එයා මහා පුරුෂයා. ওই විදිහට ඉඳලා ඉඳලා ඉඳලා හුරු වුණාම ඒ හුරුවෙන් ජීවිතේ ජීවත් වෙන තැන තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට දකින්න ආධ්‍යාත්මික ආයතන ටිකයි බාහිර ආයතන ටිකයි. ඊට පස්සේ සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය දෙවෙනි අන්තයයි සක්කාය නිරෝධය නැත. එතකොට මෙතනදී සක්කාය කියනකොට දකින්න ඕනේ පංච උපාදානස්කන්ධයට. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංඛාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ මේ ටික කියනවා සක්කාය. දැන් අර ඉස්සලා අර ස්වාමීන් වහන්සේ තමන් ඉගෙන ගත්ත ආධ්‍යාත්මික බාහිර ආයතනයන් අරබේ අන්තයකට යන්නේ නැතුව මධ්‍යමේ ඉඳලා තණ්හාව නැමැති සිබ්බණිය ඉක්මවලා මහපුරුෂෙක් වෙන්න පුළුවන් කියලා ඒ පරයය කිව්වහම ඊගව ස්වාමීන් මතක් කරනවා මට තේරෙනවා මේ සක්කාය කියන්නේ එක් අන්තයක් සක්කාය සමුදය දෙවෙනි අන්තයේ සක්කාය නිරෝධය නැති එතකොට මම ඉස්සර සක්කායට කෙටි පරයයක වචනයක්. කෙටි පරයයකින් කිය සක්කායට තව නමක් කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමිය. දැන් මේක ඉතුරු ආය නැහැ. සම්පූර්ණ ඒ ඒ වචනේ මම තනි වචනෙන් කිව්වේ ඒකේ කර්ම සිත්‍ය, විපාක සිත්‍ය, ක්‍රියා සිත්‍ය මේ හොඳ ඒවායි නරක ඒවායි මොකුත් කතාවක් නැහැ. ලොකු කුඩා පඬිත නුවණ ඒ කතා මොකුත් නැහැ. කෙලින්ම කාම අවචර ඔක්කොම සක්කායනුගේ ධර්මය රූප අවචර රූප භූමියේ රූප ධාතු ඔක්කොම සක්කායනුගේ ධර්මය අරූප අවචර අරූප භූමිය අරූප ධාතු කියලා ඔය වුණ වචන කිව්වට ඒ ඔක්කොම සක්කායනුගේ ධර්මය තව පැත්තකින් ගම්හාන ත්‍රි භූමික ධර්මය තුන් භූමිය අනුගේ සියලු ධර්මයන් සියලු ස්කන්ධ සියලු ධාතු සියලු ආයතන සියලු ඉන්ද්‍රිය මේවා සක්කායනුගේ ධර්මය සියලුම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ධාතු ආයතන ඔක්කොටම කියන මොනවද තුන් භූමිය අනුව කිය මේවා සක්කාය මේ සක්කායට තව නමක් තමයි දුක දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සංකේතන පංච උපාදානස්කන්ධ දුක්ඛ එතකොට මේ තුන් භූමියේ කොත්තනක හිටියත් මොන එක තැනක අල්ලගෙන හිටියත් අන්තයක් සක්කාය අන්තයක් එතකොට සක්කාය සමුදය දෙවණියන්ට සක්කාය සමුදය කියේ තණ්හාව. සක්කාය හැදෙන, දුක හැදෙන, ලෝකය හැදෙන අන්තයට කියන තණ්හාව. සක්කාය සමුදය දෙවණියන්ට. එතකොට ඒකෙදි අපේ ජීවිතෙන් අපි දැක්කොත් නම් මතක් කළා අපිට රූපයක් පේනවා කියන තැනක නිකම්ම රූපයක් පේන්නේ ඒ රූපය පේන්න ඒ අනුව ගිය ඒ අනුව වැවෙච්ච තව නාම ධර්ම තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක්ම තියෙනවා එක අරමුණක් පෙර පසු වෙලා එක එක හටගන්නේ හට ගන්නකොට ස්කන්ධ පංචකයම එකටයි තියෙන්නේ එකටයි නිරුද්ධ වෙන්නේ හට ගන්න මොහොතේදී එතකොට මේ අවස්ථාවේදී මේවා වෙන් වෙන් වෙන් වෙන් වෙන් කළා වෙනම අවබෝධ කරගන්න පුළුවන් නුවණින් දැනගන්න පුළුවන් නුවණේ නුවණකට විතරයි ඉඳ තියෙන්නේ නුවණට අවකාශය අවශ්‍ය නැති නිසා අවකාශයේ උදව් වෙන කිසිම දෙයකට වෙන මෙතන ඉඩක් නැහැ. ඒ කිව්වේ වෙන් කරන්න බෑ. මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා දක්වන්න බෑ වෙන් කරලා. නුවණකට විතරයි තියෙන්නේ. එතකොට කෙනෙකුට ඒ ඒ සිද්ධිය මම මතක් කළේ අපි රූපේ අනිත්‍ය බැලුවට රූපයෙන් මිදෙන්න බැලුවට නාම ධර්ම පේන්නේ නැන්නේ අපිට ඒවෙන් මිදෙන්න බැලුවේ නැන්නේ කතාවක් ඕනේ මොකද එකට එක සිද්ධියක් වෙන්න වුණොත් උපකාර කරලා එක මොහොතනම් තියෙන්නේ ඒ අරමුණේ රූපය අනිත්‍ය බැලුවොත් ඒ ආයෙදි තියෙන එක තියෙන වේදනාවේ සංඥාවේ සංකාරික විඥානේ තනිති බලලා තියෙනවා මෙතන වේදනාවේ අනිත්‍ය බැලුවොත් ඒක තියෙන රූපෙත් සංඥාවේ සංකාරික විඥානේ තනිති බලලා තියෙනවා සංඥාව බැලුවොත් වේදනා රූපෙත් වේදනාවෙත් සංකාරෙත් විඥානෙ තනිච්ච බලලා තියෙනවා. මේ රූපේ චක්කු විඥානය අනිත්‍ය බැලුවොත් අර ටිකේ තනිච්ච බලලා තියෙනවා. ඒ නිසා සක්කාය කියනකොට හොඳට දකින්න මේ පංච උපාදාන ස්කන්ධය කියන එක. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය ගත්තාම අපිට යමක් පේනවා කියන තැන එක එක්කෙනාගේ කෘත්‍ය ටිකක් තියෙනවා. අපි කාඩ්බෝඩ් වලින් අතපය අතක් වෙනම කාඩ්බෝඩ් වලින් කපනවා. වෙනම අතක් කපනවා. වෙනම ඔලුවක් කපනවා. වෙනම ඇඟ ටිකක් කපනවා. වෙනම කකුල් ටිකක් කපනවා. දැන් කාඩ්බෝඩ් කෑලි වෙන වෙනම ටිකක් කපලා ඔක්කොම එකට එකතු කරනවා. එකතු කරුවාම අපිට මිනිහෙක් වෙන්නේ. දැන් මිනිස්සෙක් වෙන්න මෙයාගෙන් කරන්න තියෙන කෘත්‍ය ටික යා කෙරුවා අතේ කැල්ලක් දාලා. මෙයාගෙන් කරන්න තියෙන කෘත්‍ය ටිකක් කෙරුවා. ඔළුව එයාගේ කැල්ල එයාගෙන් කරන්න තියෙන කෘත්‍ය ටික කරනවා. ඇඟ කැල්ල එයාගෙන් කරන්න තියෙන කෘත්‍ය ටික කරනවා. ඔක්කොගේම තම තමන්ගේ කොටස් ටික එකතු වුණාට පස්සේ එතන නිර්මාණය වෙනවා අපිට මොකද්ද? මිනිස්සු ඒ වගේ රූපෙන් කරන්න තියෙන ටික එහා කළා, ඇහෙන් කරන්න ටික එහා කළා, හිතෙන් කරන්න තියෙන ටික එහා කළාම වේදනා කියන චෛසිකෙන් කරන්න ඕන ටික ටික කළාම සංඥා කියන චෛසිකෙන් කරන්න ඕන ටික ඒවා කළාම චේතනා කියන චෛසිකෙන් කරන්න ඕන ටික කළාම අපිට මෙහෙම රූපය පේනවා කියලා සිද්ධිය. මේ කැලේ ටික වෙන් වෙන් වෙන් වෙන් කළොත් මේ සිද්ධිය හම්බ වෙන්නේ. එතකොට මේ අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි පෙනෙනවා කියන සිද්ධිය පෙනෙනවා කියන සිද්ධිය තියෙන තැනක අපිට කියනවා පංච උපාදානස්කන්ධය. මේ ස්කන්ධ ටික ඇති වෙන හා නැති වෙන හැටි බලලා තමයි පංච උපාදානස්කන්ධය ඇති වෙන තියෙන බලන්න වෙන්නේ. එතකොට ඒක ඇතුලේ පහුරු ගාලා බලන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. එතකොට පංච උපාදානස්කන්ධය ඇති වෙනවා හා නැති වෙනවා කියන කාරණා ටික අපිට බලන්න වෙනවා. එතකොට මෙතෙන්දී සක්කාය කියන කාරණාව ගැන මම විස්තර කළා සක්කාය කියන පංච උපාදානස්කන්ධය. කෙටියෙන් ගත්තාම ඇහැට රූපයක් පෙනෙන මට්ටම ඇහැ පරිහරණය කරද්දී රූපය නොඉක්මවා පවතින රූපය පෙනෙන මට්ටම දකින්න සක්කායි. කනෙන් ශබ්දයක් අහනකොට ශබ්දය ඇහෙන අවස්ථාවේදී ශබ්දය අහන බව ශබ්දය නොඉක්මවා පවතින මනස දකින්න සක්කායි. සක්කායි. දිවට රසක් දෙන්නකොට ඒ රසය හම්බ වෙන මට්ටම දකින්න සක්කායි. ඊට පස්සේ ගන්ධය කයට ගැටෙන දේ සිතෙන්ට සිතුවිලි සිහි වෙනකව මත්තම දකින්න සක්කාය. පේන රූපය ආරම්භය කැමැත්ත අකමැත්ත අපිට ඇති වෙනවා නම් කෙලෙස් ටික. පේනන දේ ආරම්භය ඇති වෙන කෙලෙස් තමයි සක්කාය සමුදය. ඇහෙන සද්දේ ආරම්භය ඇති වෙන කෙලෙස් තමයි සක්කාය සමුදය. ගන්ධය, රසය, ස්පර්ශය ආරම්භය ඇති වෙන කෙලෙස්යක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා මේ කියන සක්කාය සමුදය. එතකොට සක්කාය නිරෝධය නැගයි. සක්කාය නිරෝධය කියනකොට අපිට අදහසක් ඇති වෙන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම මේ කිසිම දෙයක් අහුවෙන්නේ නැතුව අහුවෙන්නේ නැති විදිහට හිස් ස්වභාවයක හිත තියාගෙන ඉන්න පුළුවන් වෙනවනම් හිස් බව අරමුණු කරනවා නම් මෙන්න මෙතන තමයි සක්කාය නිරෝධය. සක්කාය නිරෝධයට හුරු කරනවා. ස්කන්ධ නැති තැන කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔහොම අර්ථයකින් නෙමෙයි මම මේ කියන්නේ. ඕක එතනද සක්කායයි. එහෙම හිස් බවක් තේරෙනවා නම් මොකද සංකතය කියලා කියන්නේ සංකත ඔක්කොම ඇති දේ මතම විතරක් පදනම් වෙලා තියෙනවා නෙමෙයි. ඇති බවයි නැති බවයි දෙකම සංකතයි. අපි හිතාගෙන ඉන්නේ හිතාගෙන ඉන්නේ තියෙන දේවල් තමයි හේතුන්ගෙන් හටගත්ත දේවල් කියලා. නැති බවත් හේතුන්ගෙන් හටගන්නවා. ඇති බවයි නැති බවයි දෙකම හේතුන්ගෙන් හටගන්න දේවල්. එතකොට ඒ නිසා ඒ නැති බවද සංකත වෙනවා. අපි ගහක් තියෙනවා නම් ගහක් කපලා කොටලා ඒක විනාශ කළා නැහැ. දැන් ගහ නැහැ කිව්වොත්, ගහේ නැති බව බැලුවොත්, ඒ නැති බව සංකත. ආයි ගහ ඇති වුණහම අර නැති බව නැති වෙනවා. දැන් බඩගින්න කියන එක බඩගින්න නැති බව සංකත නිසායි ඒ නැති භවයේ ඇතිවීම නැති භවයේ ඇතිවීම හේතු ප්‍රත්‍යයෙන් වෙලා තියෙනවා. එතකොට බඩගින්නේ බඩගින්න තියෙනවා නම් කෑම කෑවොත් බඩගින්න නැති වෙනවා. දැන් බඩගින්නේ නැහැ. දැන් නැති වුණාට ඒ නැති වෙච්ච එක ඇති වෙලා තියෙනවා. මොකද්ද? කාපු නිසා. කෑවා කියන ආහාර ටික වැය වෙනවා කියන හේතුව වෙනස් වෙනකොට නැති බව නැති වෙනවා. ආයෙත් බඩගිනි වෙනවා. එතකොට ඒ වගේ ඇති බව විතරක් නෙමෙයි නැති බවත් ඇති බවත් දෙකම සංකතයි. එතකොට කිසිම දෙයක් නැහැ කියන තැනත් අපිට තියෙන්නේ සක්කාය පංච උපාදානස්කන්ධ. එතකොට සක්කාය නිරෝධය කියන එකෙන් මතක් කරන්නේ මම කිසිම දෙයක් නැති කම නෙමෙයි මේ ආයතන ටික පරිහරණය කරද්දිම පංච උපාදාන ස්කන්ධේ නූපදින විදිහට පංච උපාදාන ස්කන්ධේ නොහට ගන්න විදිහට පංච උපාදාන ස්කන්ධේ නිරුද්ධ වෙන විදිහට හිතට යන්න. ඒකටයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. ඇහෙන් එහෙම බලනකොට වෙනද රූපයක් නම් බැලුවේ. දැන් රූපයේ කියන විදිහට අහු නොවන විදිහට නුවණින් මේ දර්ශනය බලන්න. ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා එතන තියෙන හේතු ටික නිසාම උපන්න ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා බලනකොට මෙහෙම බලන දර්ශනයට බාහිර රූපයක් තියෙනවා කියන ලක්ෂණය මෙයාගෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ අර මම කියන්නේ දැන් එකම මිරිඟුවේ තිරසංගත සතා රූපකින් වතුර තියෙනවා කියලා සැප දුක් විඳිද්දී එයා දකින අරමුණම අපි ඇහෙන් බලපු නිසයි ජලය වගේ පේන්නේ. පේන දේ තියෙනවා නෙමෙයි කියලා අපි නුවණකින් බලන නිසා අර සතාගේ මට්ටමේ රූපේකු සතාගේ මට්ටමේ දුකත් අපිට නිරුද්ධ වෙලානේ. තිරසංගත සතාට බාහිර වතුරක් තියනවා කියන මට්ටමකුයි ඒ මට්ටම ඇත්ත වෙලා ඒ මට්ටමට රැවටෙන ගතියක් රැවටිලා දුක එන ගතියක් වෙනවා ඒ ටික අපිට නිරුද්ධයි. ඒ වගේ මේ ලෝකයේ පෙනෙනකොට ලෝකයට හම්බ වෙන මට්ටම නිරුද්ධ වෙන විදියට මෙච්චරකල් අද අපිට හම්බ වෙන මට්ටම නිරුද්ධ වෙන්න නැති වෙන විදියට හිත තියෙන එකටයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. සක්කාය නිරෝධය කියලා කියන්නේ. ඒකයි සක්කාය එක්කන්තයක් කියලා කිව්වේ මේ ලෝකේ අපි වෙනද දකින විදිහට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා පරිහරණය කරන එක එකාන්තයක්. ඒක දුක්ඛාන්තේ දුකේ ඉන්නේ. ඒ වාරම්භය තණ්හාව ඇති වෙන විදිහට ඉන්නවනම් මේක දෙවෙනි අන්තයේ මේ සමුදය සත්‍යය. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන දෙකම අතහරින්ද කියන එක තව පැත්තෙන් කියන්නේ මේ දුක්ඛ සත්‍යය තුල නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය නැහැ. සක්කාය කියන එක දුක්ඛ සත්‍ය නම් සක්කාය තුල දුක්ඛ සත්‍ය තුල මාර්ග සත්‍ය බලන්නේ අපි මේ හදන්නේද? ඒ කියන්නේ දැන් පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බලනවා කියලා අපිට ඕනේ දැන් දුක්ඛ සත්‍ය තුර මාර්ග සත්‍යයක් බලන්නේ. නමුත් මෙතෙන්දි කියන්නේ නියම මාර්ග සත්‍ය ලක්ෂණය නම් දුක්ඛ සත්‍ය අන්තයක්, සමුදය සත්‍ය අන්තය මේ අන්ත දෙක අහුවෙන මාර්ග සත්‍ය කියන්නේ මේ අන්ත දෙකම අහු නොවන විදිහටයි හිත තබන්න ඕන කියන එක තාත්තත් එක කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛනේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ සත්‍යයයි තියෙන්නේ. ඒක මාර්ග සත්‍යද? නැහැ. එහෙනම් තණ්හාව කියන්නේ සක්කාය සමුදය. ඒක දුක්ඛ සමුදය නෙමෙයිද? තණ්හාව දුක්ඛ සමුදයද නැද්ද? දුක්ඛ සමුදය. එතකොට තණ්හාව කියන්නේ සමුදය සත්‍යය. මේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙකට තමයි සක්කාය එක්කන්තය සක්කාය සමුදය එක්කන්ත. මේ හැම අන්ත ටිකේම තියෙන්නේ ওই සත්‍ය දෙක. ස්පර්ශාන්තය කියනකොට දුක්ඛ සත්‍ය. ස්පර්ශ සමුදයාන්තය කියනකොට සමුදය සත්‍ය. එතකොට අතීතාන්තය කියනකොට දුක්ඛ සත්‍යය. අනාගත අන්තය කියනකොට සමුදය සත්‍යය. ওই විදිහට තියෙනවා. මේ අන්ත දෙක. අන්තිමට දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන දෙකට දෙකම ලෝකේ දුක්ඛ සත්‍යයට වැටුණොත් දුක් විඳිනවා සමුදය සත්‍යයට වැටුණොත් නැවත දුකට ඇති වෙන හේතුව ඇතිවෙනවා. එතකොට දුක නිරුද්ධ කරන්න නම් මේ අන්ත දෙකට නොපැමිණි නොපැමිණ ඉන්න ඕනේ. දුක නැති වෙන්න. එහෙම ඉඳලා ඉඳලා ඉඳලා එහෙම ඉඳ හුරුව ජීවිතය ගෙවුනහම තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. දුක නැතුව ඉන්න ක්‍රමය හුරු වෙන එක තමයි මාර්ගය කියන්නේ. හුරුයි දැන්. එයාට එහෙම ඉන්න පුළුවන් දැන්. දුක් වෙන්නෙත් නැතුව දුක ඇති වෙන හේතු හදාගන්නෙත් නැතුව ඉන්න හුරු වෙන එකට තමයි මේ කියන්නේ මැද කියලා මධ්‍යම ප්‍රතිපදාව හුරු කළා කළා කළා හැමදාම හුරු කරන්න ඕනේ හුරු වෙන දවසක් තියෙනවා. දැන් යාට ජීවිතේ ඉබේම හුරුයි එහෙම දැන් මොන විදිහට තිබුණත් අපිට මේ කෙලෙස් වශයෙන් මේ ආරම්භණයක යන එක හුරු වෙලා නේද? ඉබේම එන්නේ එහෙම ඒක අනිත් පැත්තට කරකවලා. දැන් හුරුයි. එතකොට කියන දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. ඇයි දුක්ඛ නිරෝධය කියන්නේ? දුකට වැටලා දුක් විඳින්නේ නැහැ දුක ඇති කරගන්න හේතුව නැතිවලා හින්දා මත්වේ දුක් විඳින්නේ නැහැ කියන තැනකින් ඒ නිසා ඒකටයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නිරෝධියත් මාර්ගයත් කියලා කියන්නේ එතකොට ඒ Nirodhi දුක්ඛ සත්‍ය ඇතුලේ හෝ සමුදය සත්‍ය තුල තියෙන තිබුණු පුළුවන් මේ වැඩේ කරන්න. දුක්ඛ සත්‍ය තුල ඉඳගෙන දුක නැතුව ඉන්න හුරු වෙන්න පුළුවන්. තේරුණා මේ කියන්නේ? මේක දුක්ඛ සත්‍යය මේක සමුදය සත්‍යය දැන් මේ කරන්නේ දුකට දුක්ඛ සත්‍යය අහුවෙන්නත් දෙන්නේ නැතුව සමුදය සත්‍යය අහුවෙන්නත් දෙන්නේ නැතුව මනස හුරු කරන එක මේ දර්ශනය කරන්නේ එතකොට එහෙනම් මේ දර්ශනයේත අහුණු දුක්ඛ සත්‍ය කියන කාන්තය සමුදය සත්‍ය අන්තයක් නේ අන්තය කියන්නේ ඒකේ ඉන්න කෙනා දුක් විඳින්න වෙනවා දුක නිරුද්ධ වෙන්නේ නැහැ දුක නැති වෙන්නේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගය නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි දුක නැති වෙන්නේ මොකද මේ දුක කියන අන්තයට යන්නෙත් නැතුව දුක ඇති වෙන අන්තයේ ඉන්නෙත් නැත්තම් එයාට දුක කියන එක නිරුද්ධ වෙනවා කියන කාරණාව තව පැත්තකින් කියන්නේ එතකොට තව පැත්තකින් අපි ගත්තොත් හැම වෙලාවෙම දැන් චිත්ත වීති ගැන දන්නවනම් සක්කාය කියන එක දකින චිත්ත වීදියේක චක්කු විඥාන වගේ මට්ටම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කියන මට්ටම. එතකොට සක්කාය සමුදය දකින්ද ජවන් කියන මට්ටමට එනකොට. කෙනෙකුට සක්කාය නිරෝධය නැදයි කියනකොට චක්කු විඥානය උපදිනවා කියන්නේ නැත්නම් රූපයක් පේනවා කියන අවස්ථාව ඇති උනේ මෙහෙමයි නේද නැති වෙන්නේ මෙහෙමයි නේද කියලා බලන්ද එතකොට රූපය ගැන හිතනවා කියනවා කරනවා කියන එකක් නෑ දැන් අපිට පේන ඔය රූපේ පේනවා කියන සිද්ධිය ගැන නොදන්නකොට ඇත්ත පේන දේට හොඳට හෝ නරකට හෝ අපි හිතනවා. කෙනෙකුට පුළුවන් නම් පේන දේට හිතන්නේ නැතුව පේන දේ ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලන්න. අපි උදාහරණයක් ඇරෙට කිව්වොත් දැන් ඔන්න වතුර වතුරකින් උඩට ඇවිල්ලා තියෙන නෙළු මලක් තුපිලා. දැන් මලේ අපිට පේන්න උඩට පේන කොටසකුයි පේන්නේ එකට යටට කොටසකුයි දෙකක් තියෙනවා. අපි හැම වෙලාවෙම කරන්නේ උඩට තියෙන කොටස තමයි ගන්න. ආ මේ මේක නිලුම් මලක් රෝස පටයි හරිම සුවඳයි කියලා ওই ටිකනේ හිතන්නේ. මල තමයි අල්ලගෙන එතකොට මල ගැන හොඳ හෝ නරක හෝ කියන විස්තරයක් කියන්නේ. මල දකිනකොටම මේ දිග බටයක් තියෙන නිසා ඒ බටෙත් කටු කටු කටු කටු කටු තියෙන්නේ මෙන්න මෙහෙම මේ මුල නිසා මේ මල හැදිලා තියෙන්නේ මේ මුල නැති වුණා මේ මල නැති වෙනවා නේද කියලා බැලුවොත් මලට ඇලෙන්න කරන්න වෙලාවක් නෑ මට ඒකෙත් තියෙන අර නෙළුම් මලේ ඒකේ තියෙන හේතුව ටිකයි යන්නේ මම ඒ මල මුදව කරගෙන මම යටපැත්තට යනවා අනිත් කෙනා මේ පැත්තේ හේතු මලේ නැත්තත් නැත්te කැඩුවහම මල නැති වෙනවා කියන ওই පැත්ත ගැන නුවණ මල ගත්තාම මල හොඳයි ලස්සනයි කියන තැනකට ඉන්නකොට එයා ඉන්නේ මේ මලේ ඇලෙන්න ගැටෙන්න පුළුවන් මට්ටමක. මම මල හොඳ නරක වශයෙන් විනිශ්චය කළා නෑ මල ඇති වෙන හා නැති වෙන එක. මලේ අනිත්‍යතාවය තමයි මට පේන්නේ. තේරෙන්නේ? ඒ වගේ විදර්ශනා ඥානය කියන්නේ මේ මලක් තිබුණා වගේ තමයි මට මේ පේනවා කියන සිද්ධිය. ලෝකේ ඔක්කොම ඇහැට පේන දේ විතරක් විශ්වාස කරනවා, පේනවා වතුරෙන් උඩ පේන මල විතරක් අල්ල ගන්නවා වගේ පේන දේ ගැන තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. දැන් විදර්ශනා ඥානය කියන්නේ දැන් නෙළුම් මලේ වතුරෙන් උඩ තියෙන මල පෙවුනට ඒක ඇති වෙච්ච නැට්ටයි ඒ ටිකයි නුවණින් තමයි බලන් දෙන්නේ ඇහැට පේන්නේ නැහැ. නේද? ඒ වගේ දැන් මේ පේනවා කියන එක ඇති වෙන්න තියෙන හේතු ටික මට ඇහැට පේන්නේ නැහැ. මේ මල වගේ තමයි දැන්. නුවණින් තමයි බලන්න වෙන්නේ මේ රූපය කියන එක ඇති වෙන්නේ මේ මේ හේතු ටික නිසා නැති වෙන මෙහෙම නේද කියලා බලනකොට මට දැන් මේ රූපය ඇලෙන්න ගැටෙන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ කියන්නේ ඊට අනුව මගේ රූපය අනුව මනස පිහිටලා නැහැ. තියෙන රූපය ඇති වෙන හා නැති වෙන හැටි. මෙන්න මේ මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටිකේ ආයතන 6 පරිහරණය කරන වෙලාවේදී ඒ ඒ ආයතන ඇති වෙච්ච හා නැති වෙච්ච හැටි බලනවා නම් මෙන්න මෙතෙන්දි තියෙනවා සක්කාය නිරෝධයට බලනවා. මොකද සක්කාය කියන එකේ ප්‍රමාදීව වාසය කළොත් තමයි සක්කාය සමුදය ඇති වෙන්නේ. මල කියන එක හිතින් අල්ලගත්තාම තමයි සක්කාය සමුදය. සක්කාය. එතකොට තමයි මල හොඳයිනේ. හරිශෝක්නේ කියන දෙවුණුකට කැමැත්තට එන්නේ. පළවෙනියෙන්ම මල හම්බ වෙනකොටම මේ මල ඇතුළේ තියෙන මෙහෙමයි කියලා මම ඒක යටට ගියත් මම මේක ඇති වෙන හා නැති වෙන හැටි ඉන්නේ. එතකොට ඇති වෙන හා නැති වෙන හැටි දැන් තියෙන මලේ මේ හේතුව කැඩුනහම නිසා මේ නැට්ට නිසා මල හටගන්නවා මේ නැට්ට නැති වෙනකොට මේක නැති වෙනව නේද කියලා ඇත්තකුත් දකිනවා නැවත මලක් හදාගන්න තියෙන හේතුව හැදෙන්නෙත් නෑ මට එතකොට සහ මල හොඳයිනේ මට තියෙනවා නම් මේක වගේ එකක් කැමති කියලා තණ්හාව ඇති වෙන්නේත් නැහැ. තණ්හාව ඇති නොවුණු නිසා වෙන මලක් ඇති වෙන්නේත් නැහැ. මෙතනද මේ අවශ්‍ය තියෙනකොට තියෙනකන් තිබිලා ඒක නැති වෙනකොට මේක නැති වෙනවා. එතකොට කියන මේ මල නැති වෙන විදිහට එයා ඉන්නවා. මොකද තියෙන එකෙත් හේතු නිසා හට හේතු නැතුව නැති වෙනවා කියන තැනක නුවණින් හිටියා එතනද ඇත්ත බලන්නේ. මෙහෙම බලන්න ගිය නිසාම නැවත මලක් හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනවා. ඒ වගේ මේ රූප සද්ද ගන්ධ වුණත් අපි ඒ අරමුණ නුවණින් සම්මර්ෂණය කරනකොට වෙන්නේ නැවත රූප සද්ද ගන්ධ රස නැත්තම් ලෝකේ හැදෙන්න තියෙන හේතුව තණ්හාව නැති වෙනවා මේ හේතු නිසා හටගත් හේතු නැතිව නැති වෙනවා කියලා බලපු ඇත්තම සාක්ෂාත් වෙනවා අපි යනකොට මේ අනිත් පැත්ත බලනකොට මේ ටිකත් ඇහැ ඉතින් මෙතනදී ඒ ස්වාමීන් වහන්සේ මතක් කළේ ඔන්න ඔය වගේ දර්ශනයක් දක්වපු නිසා සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය එක්කන්තයක් සක්කාය නිරෝධය නේද සක්කාය නිරෝධය කියනකොට හැම වෙලාවෙම මම මතක් කළේ ලෝකයේ රූප සද්ද ගන්ධ උපන්න හට ප්‍රත්‍යයෙන් හටගත් සක්කාය ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන එකක් තියෙනවා ඒ සිද්ධියටම මතු නොහට ගන්න මතු හට ගන්න හේතුවක් නැති වෙලා පවතින එකක් නැති වෙලා මතු නූපදින එකක් නැති වෙනවා කියන ධර්මතා දෙකම වුණාම තමයි සක්කාය නිරෝධය කියන්නේ. එහෙම නැතුව කිසිම අරමුණක් නැති හිස් බවක් අල්ලන ගන්න සිද්ධියකින් නෙමෙයි. තේරෙනවද කියන්නේ? ඊට පස්සේ මේ තියෙන එකක් නැති වෙලා මතු නූපදින එකක් කියන ලක්ෂණය ගිහිල්ලා ගිහිල්ලා මතු නූපදිනවා කියනකොට මරණයෙන් පස්සේ දකින්න එපා මේ සක්කාය හමු නොවන විදිහටම හිත තියන්න පුළුවන් මට්ටම උපදිනවා මෙයා ගෙනිහිල්ලා. අපිට. මේ ආයතන ටිකේදීම දැන් අපිට හිතෙන්නේ මෙහෙම කරගෙන කරගෙන ගියාම මරණයෙන් පස්සේ එනනම් කියලා. නෑ මරණයෙන් පස්සේ නෙමෙයි දැන් රූපය හම්බ වෙනවා කියන මේ ලෝකයාගේ මට්ටමේ මිදිලා පවතින Taman තුලම ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් උපදින තැනකටම ගෙනියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මට්ටම අපි තුල නූපදින බවට සකස් කරනවා. කියන જાති, જાති එක්ෂේවිය. මේ පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීමම නැති වෙන දවසක් එනවා. ඉතින් බුදුදහම ටිකක් ගැඹුරුයි. <laughs> එතකොට එදා ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මේ අන්තයත් මතක් කළාම දැන් මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා දැන් කවුරු දේශනා කළ ක්‍රමේද හරි මොන ක්‍රමේද හරි ඊට පස්සේ කතා කරුවා දැන් එක එක්කෙනාට තම තමන්ට පුළුවන් විදිහට මධ්‍යම ප්‍රතිපදාව එක එක්කෙනා කිව්වා අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහමු බුදුරජාණන් වහන්සේ යම් විදිහකට දේශනා කරන්නේ යම් විදිහකට දේශනා කරන්නේ ඒ විදිහට අපි මේක පිළිගමු කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන අපි අතර මෙහෙම කතා සංවාදයක් ඇති වෙලා එක එක ස්වාමීන් වහන්සේලා එක එක එක එක විදිහට මතක් කළා භාග්‍යතුන් වහන්සේ මෙතනදී කාගේ භාෂිතෙන්ද සුභාෂිතේ කවුරු දේශනා කළ දේද හරි කියලා. ඊට පස්සේ කියනවා මහන්නේ ඔගොල්ලෝ හැම දිනාම දේශනා කරෝ භාෂිතයේ සුභාෂිතය හැම දිනාගේම වචනේ හරි. එතකොටවත් මම ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධිය නැදයි කියපතන අවධාරණය කරනවා කියලා එදා ගාථාවේදී නෑ එදා දේශනා කරපු ගාථාවේදී මම කිව්වේ මේ ටික මුල් කරගෙනයි හිතේ තියාගෙනයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එතෙන්දී හැම බුදුරජාණන් වහන්සේගේ වචනේ හැම ස්වාමීන් වහන්සේලමක්ම සතුටින් අනුමෝදන් වෙනවා. ඉතින් මෙතනදී මම මතක් කළේ මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව කියනකොට එක තැනකින් අපි අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා හිටියොත් අනිත් කිසිදු අන්තයකට ගලපනකොටත් හිතින් අහු නොවි තියෙන්න ඕනේ. මේ හැම සිද්ධියකම අන්තිමට එක දෙයයි කියන්නේ කණ්ණාඩියේ කණ්ණාඩියට එදෙනකොට ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න කියන එක කියන්නේ. බාහිර ඡායාව දිහා බලලා ඒකෙන් වැඩක් නොගන්නවත් නෙමෙයි වැඩක් ගන්නවා වැඩක් ගත්තට ඒක ඇවිලා ගැටිලා නැහැ. ඒක ඇත්ත වෙලා නැහැ. ජීවත් වෙන්න උපකාරයක් විතර. එහෙ බලන්නේ මෙහෙ බලා ගන්න උවමනාවේ. ඒ වගේ ලෝකෙ මෙහෙ කටයුතු කරන්න මෙහෙ පැවැත්මට හිත තියාගෙන කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්තිමට. අපි අද ඉන්නේ පළඟැටියෝ වගේ මේ රූපෙට පැනපු ගමන් සද්දෙට පැනපු ගමන් ගන්ධෙට පැනපු ගමන් කෙලින්ම විඥානයේ පිහිටන විදිහටම ඉන්නේ අපි මේ හැම කාරණාවකම කියන්නේ සීලයක පිහිටන්න කියලා කියන්නේ චිත්ත සම්මතයක් වඩා ගන්න කියලා කියන්නේ මේ හිත පයින් වේගය අඩු කරන්න මේ හැම දෙයක්ම කරන්න අපි හුරු වෙලා තියෙන්නේ ඕගේ කියලා ඕග කියලා කියන්නේ බාහිරේතම මේ මේ ගහගෙන යන ගතිය. යෝග කියන්නේ බාහිර තියනවම කියලා යොදවන ගතිය. ගන්ත කියලා කියන්නේ බාහිර තියනවමයි කියලා ගෙතෙනවා. කාම ඕග, කාම යෝග, කාම ගන්ත, කාම ආශ්‍රව කියන්නේ මෙහි තියනවා, තියනවා, තියනවා කියන හුරුවමයි තියෙන්නේ. මේ කෙලස් කියන්නේ වෙන මොකුත් නෙමෙයි මේ ගති, ගති ටික. යෙදෙනවා, ගෙතෙනවා, හුරුව කියන ওই ගති ටිකට තමයි කාම ඕග, කාම යෝග, කාම ගන්ත කිය නැවත නැවත නැවත නැවත අපි ওই කියන කාරණා ටික තියෙනවා. එතකොට ඒ නිසා හැම හැම කෙනෙක්ම අපි අනිත් පැත්තට බලනවා කියනකොට මෙයාට කාමෝගේ නැහැ, කාමයෝගේ නැහැ, කාමගන්තේ නැහැ. මේ හුරුවට විරුද්ධව ඉන්නේ. ඔක්කොම කෙලෙස් ටික කැපෙනවා. ඒක දැන් කෙලෙස් එක එක නැති කරන්න ඕනේ නැහැ. ආර්ය ශ්‍රැංග මාර්ගේ වරන ඔක්කොම ටිකත් හැරෙනවා. නේද? ඉතින් මේ මජ්ජ සූත්‍රයේ කියන ටික අපි තේරුම් කරගත්තාම මේවා තව ගොඩාක් සියුම් තැන් තියෙනවා. ගොඩාක් සූක්ෂම හිතන්න ඕනේ තැන් තියෙනවා. දකින්න ඕනේ තැන් තියෙනවා. අපිට නිවන් මඟ තියනවද නැද්ද? නිවන් මඟ අපි වඩනවද නැද්ද? ටික ටික හරි හුරු කරනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ හැමෝම අනිවාර්යයෙන් මේ අන්ත ටික ඔක්කොම දැනගන්න ඕනේ අන්ත ඔක්කොගේ මේ අතහරින්න ඕනේ කියන එකක් නෑ මේ පරියායන් තියෙන නිසායි. තම තමන්ට පහසු විදිහකට ඉන්නවා. ඒ කුමන හෝ පහසු විදිහකට අපි කියමුකෝ මේ තව පැත්තකින් ගත්තාම දැන් සක්කාය එක්කන්තය සක්කාය සමුදය එක්කන්තයක් නැත්තම් කුමන හෝ අන්තයකට අතීතාන්තයටත් නැතුව අනාගතාන්තයටත් නැතුව වර්තමානයේ නැතයි කියන කුමන හෝ න්‍යායක් තෝරගෙන මේ විදිහට ඉන්නවා කියන තැනකින් තමන් දහම තෝරගන්නවා ඊට පස්සේ එතන මනස තියෙන විදිහට ටික ටික ධර්ම සම්මර්ෂණය කරනවා. ආපහු සමතකමට අහගෙන ටික ටික හිත වඩනවා. ඒ දෙකට උපකාරී පිණිස සීලයක පිළිපදලා තියෙනවා. කාලයක් යනකොට සීලයක පිළිපදලා හිත වඩවඩ මේ වගේ නුවණින් බලනකොට හිත වැඩෙනවා. ඔය අපිට සමහර විටක මේ වචන මෙහෙම අහනකොට මේකට කියන්න තියෙන වචන පරයය මේ නිසායි. මෙහෙමමයි. නමුත් හිතෙන්න පුළුවන් ගොඩාක් ගැඹුරුයි කියලා. නමුත් අපි අර ගිය තිසෙන් සුරාද අපි කතා කළ ආයතන වෙන් කරගන්න. ඒ ආයතන ටික වෙන් කරගත්තා නම් මේ ඔක්කොම කාරණා ටික වෙලා. ඒ කියන්නේ පේනවා කියන එක සක්කායන්තේ සක්කාය ඒ සක්කාය අන්තයට වැටුනොත් වැටීමමයි සක්කාය සමුදයන්තය වෙන්නේ. එතකොට අපේ හිතෙන් තමයි ඒක කරන්නේ. හිතෙන් තමයි මනසෙන් තමයි පේන දෙයට යමක් දැනගන්නවා කියන්නේ. අපි කියමු දැන් සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට ඒක සක්කාය සක්කාය කියන එක නිරුද්ධ වෙන්න නොදී ඒකේ අන්තයක් වුණොත් ඒකමයි සමුදේ වෙන්නේ. අපි මොකද කරන්නේ? තග්ගල සමුදේ අන්තයේ බැල්ලකේ සද්ද කියනවා. කියලා අර සද්දෙට සටහනක් සිහි කරගන්නවා. ඔන්න දැන් සමුදේ අන්තේ. ඇහෙන එක සක්කායන්තේ මේ සමුදයන්ත සමුදයන්ත වෙනකොට මොකද වෙන්නේ? කෙලින්ම සක්කාය කියන එක උපදින විදිහටයි. අපි ආයතන ටික වෙන් කරගත්තොත් සද්දේ කියන එක වෙනම එකක් බැල්ලක කියලා හිතට සිහි වෙන එක ටක් ගාලා හඳුනාගත්තොත් එතකොට සක්කාය තනිච්ච දකිනවා සක්කාය සමුදේන අරමුණේ තනිච්ච දකිනවා කියන තැනක් නිර්මාණය වෙලා යටින්. ඒ වගේ තව පැත්තකින් ගත්තාම සම්මාදිට්ඨිය ඇත්ත දකින්න විතරයි ඕනේ. අපිට තේරෙන මට්ටමකට පහසු විදිහකට අර පවතින දේ අනිකක් වෙන දේ අනිකක් කියලා හරි නැතිනම් ඒ ඒ තැනදී ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් මෙනෙහි කරන්න. මම මතක් කළේ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් විමසා බලා කටයුතු කරලා පඬිතෙක් වෙන්න කියලා බුදුරජාණන් දෙන්නේ යම් වෙලාවකදී හොඳට ඒ ඒ ආයතනේ හඳුනගන්න දැන් මේ ඇහත් මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු නේද මෙතන තියෙන්නේ. හොඳට මේ තුන් ධාතුව ගැන නිසක වෙනවා. ඇස් දෙක වහගන්නකොටම හිතට තේරෙනකොට දැන් දැකපු දේ සිහි වෙනවා කියන්නේ නැතුව හොඳට සිහියගෙන එනවා. දැන් හිතට තේරෙනකොට දැන් ඇහැ වැහිලා ඇහැ වැහුණා නම් චක්කු විඥාන තියෙන්න බෑ. නමුත් දැකපු දේ පේනවා කියලා තේරුණා. දැකපු දේ තේරෙ දැකපු දෙයි මේ තියෙනවා වගේ තේරුණාට මෙතන තියෙන මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු නේද කියලා හොඳට මේ ආයතන දෙක වෙන් කරගෙන ටිකක් දක්ෂ වෙනවා මේ ගැටලිය ගැටේ ලෙහෙනවා මේ අන්ත දෙක අන්ත අතහැරනවා ඉදීන් දැන් අපිට කැටලෙන තැන තමයි මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ දක්ෂ නැතිකම අපේ අදක්ෂකම අපි විදර්ශනා කරනවා කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනවා කියන්නේ මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ දක්ෂයක් වෙනවා ඒකයි දැන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු දැන් මේ ඇහැට පේනවා කියන්නේ. අනිත් පැත්ත බැලුවත් නැත්නම් ඇස් දෙක වහගත්තත් අපි හිතාගෙන ඉන්නේ දැකපු දෙම තියෙනවා. දැන් අපි හිතාගෙන අපේ ගෙදර තියෙනවා කියලා. දැන් ගෙදර තියෙනවා කියලා රැවටුනහම තියෙන දේ තමයි පිටට හොර තැන්ලක් දන්නෙත් නැහැ කියලා ආයෙත් එයා ඒ මට්ටමට ආවහම ආයෙ රවට්ටනවා. හිතේ මේ හිත හැටි තේරුම් මෙහෙම තියෙනක ඇති කියලා හිතෙනවා මොකද හිත කියන කියන එක අපිට ඇත්තක්. හිත කියන කියන එක ඇත්තක්. gedara කියලා සිහි කරුවාම සිහි කරපු එක ඇත්තක් gedara. ගෙදරට හොරු පැන්නක් දන්නේ නැහැ කියනකොට හොරු පැන්නක් දන්නේ නැහැ කියපු එක ඇත්තම වෙලා මේ හිතේ ඉතුරු සිතුවිල්ලක් නෑ. මම දොර වහලා දාවේ කියලා දැන් ඔන්න ඒක ඔස්සේ යනවා. ටිකක් සැකයි දැන් ඒක. ඈ ඊට පස්සේ ඒ ඔස්සේ ගිහිල්ලා සමහරිට කෑ ගහගෙන අඩාගෙන යන්න පුළුවන් මට්ටමට ගෙනියන්න පුළුවන්. නැත්තම් ළමයාත් හිටියා මම මෙහෙමත් කළා නේද ආවි කියලා දැනකට දීලා දීලා මේ ඒ කියන්නේ හරි බහානකයි හිතේ කාගේ හරි මොහොතක සිතුවිල්ලක් උපනොත් පෙන්වන්නේ නැහැ Tamange සිතුවිල්ලක් කියලා බෑහිර දෙයක් කියලාමයි පෙන්වන්නේ ඒක ඇත්තම වෙනවා අපිට දැන් අහවලා නම් හොරෙක් වගේ කියලා හිතුනොත් ඒක අපිට ඇත්තම ඉතින් බලන්නේ හොරෙක් දිහාමයි. අරයා මෙහෙම කළොත් මෙහෙම හොරෙන් බල අඳුම ගන්න කණ්ණාඩි දිහාවත් බලාගෙන තමයි අර දිහා බලාගෙන ඉන්නේ. කෙලිම බලන්න බය වෙනවා. මොකද ඒව ඇත්තම වෙලා. නේ. ඒ මොකද අපි ඒ ඒ ඒ තැන්වල තියෙන ස්කන්ධ ධාතු ආයතන හඳුරන්නේ නැහැ. මම කිව්වේ ලෝකේ වෙන හැම දුකක්ම හැම බයක්ම හැම උපද්‍රවයක්ම බාලයා කරා ඇති වෙන්නේ පඬිතයාට ඇති වෙන දුකකුත් නැහැ, බියකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්න. කොහොම විමසා බලා කටයුතු කළොත් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පඬිත මේ පටිච්චසමුප්පාද වශයෙන් ඔගොල්ලෝ මේ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් වෙන් කරගන්න හඳුනා ගන්න එක ක්‍රමයක් තියාගෙන සමතකමට අහනකින් හිත වඩවඩ සීලයක පිටින් සමතකමට අහනකින් හිත වඩවඩ ඒ ක්‍රමය කරන්න අමාරුවෙන් රූප කඩ කඩ යන්න ඕනෙත් නෑ විදර්ශනා කරන්න ඕනෙත් නෑ අන්ත නොවැටි වල අන්ත වලට නොවැටි අමාරුවෙන් ඉඳ හදන්න ඕනෙත් නෑ මේ මම කියන්නේ යම් දවසකදී ඕගොල්ලෝ මිදුණා කියලා දැනගන්න තියෙන ලක්ෂණ ටික මේ කියන්නේ අපි ආපු මග හරි අපිට වැරදිලා නෑ කියන එක දැනගන්න තියෙන ලක්ෂණ මේ ටික මේ කියන්නේ අද තාම කරන්න කියන එක නෙමෙයි මේක කරන්න බෑ කර කරන්න පුළුවන් කරන්න ඕනේ අපි. කරන්න පුළුවන් තැනට ආවොත් එක මේ බිත්තිය නගින්න කියලා කිව්වොත් නගින්න කිව්වා කියලා නැගහැතිද? පුළුවන් දෙයක් එපා කියන්නේ නේද? එතකොට ඒ වගේ දැන් හරියට බිත්තිය පෙන්වලා මොකොත් අල්ලගන්න ගුණා ඕක දිගේ බඩගල අර උඩට නැග්ගොත් තමයි දුකෙන් මිදෙන්නේ කියලා කියනවා වගේ එකක් නේ. එතකොට නොවන දෙයක් කියනවා මේ ශාසනයේ අහේතුකයි වගේ එකක්. මේ ඒ කියන්නේ මේ දුක මිදීම පවනවන්නේ එහෙම එකක් නැති හින්දා කරන්න බැරි එකක් කියලා වගේ. නමුත් මේ එහෙම එකක් නෙමෙයි. මේක කරන්න පුළුවන් මට්ටමට ගන්න දේවල් තියෙනවා. අද මේ මට්ටමේදී ඕගලන්ට කිව්ව මම මේ මේව දැනගන්න ක්‍රම මේ කියන්නේ. අද මේ මට්ටමේදී කිව්වොත් හරියට මම ඔය ටීවී පිටිය බඩ ගන්න කිව්ව එකයි ඕගලන්ට මේ අන්තවලට නොවැටින්න කියපු එක අතර වෙනසක් නැති වෙයි. මේ මෙතෙන්දී කෙනා කෙනා පුළුවන් මට්ටම පටන් ගන්න. ඒකයි මේකට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා විදර්ශනා ඥාන කියලා මාර්ගඥානය දක්වා මේ ක්‍රම තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ මොකද්ද කරන්න අපිට හැමෝම ස්කන්ධ ධාතු ආයතන වලින් ස්කන්ධ වලින් විදර්ශනා කරනකොට හොඳට මේ රූපය රූපය නේද මේ ඇහැයි රූපයයි දෙක රූපේ මේක වර්ණ රූපේ අපි කියමු ස්කන්ධ වලින් කතා මේ වර්ණ රූපය කියලා හොඳට තේරුම් කරගන්න. මේ රූපය අනුව චක්කු සම්පස්ජා වේදනාවක් මේ අරමුණේ තියෙන්නේ. මේ අරමුණේ තියෙන රූප සංඥාවක්. රූප සංචේතනාවක්. මේ චක්කු විඥානය මේ තියෙන්නේ. හොඳට දන්නවද? හිතට සිහි වෙනකොට දැකපු රූපය කියලා ආවට ඨග්ගලශනියකගේ මෙතන තියෙන මේ ධම්ම රූපේ. මේ මනෝ ස්පර්ශයෙන් උපන්න වේදනාවක් මෙතන තියෙන මේ ධම්ම සංඥාවක් තියෙන මේ මනෝ විඥානේ තියෙන හොඳට හඳුනා ගන්නවා දැන් අපි ওই හැඳිනීම නැති වෙනකොට තමයි දැකපු දෙයමයි සිහි වෙන්නේ gedara කියලා සිහි වෙනකොට සිහි වෙන එක අනේක හොඳට ඒකෙන් තියෙන හඳුනා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් මේ චක්‍රායතනේ රූපායතනේ දෙක නේද තියෙන්නේ දැකපු දෙයම වෙන්න පුළුවන් දැන් S2 වහ ගන්නකොට තමන් හොඳට දන්නවා දැන් මේ මන ආයතනේ ධම්ම ආයතනේ නේද කියලා බලන්න. නෑ නෑ දැකපු එකමයි තේරෙන්නේ මේ. කියනකොට හොඳට තේරෙනවා. අපව තමන් තර්කානුකූලව බලන. දකින්ද පුළුවන්ද දැන් ඇහැ නෑ ඇහැ යහිලා. චක්කු විඥානය ඉපදෙන්නේ නෑ. එහෙනම් දැකපු එක වෙන්නේ කොහොමද? කියලා ඒ වගේ ටිකක් තර්ක කරලා බලනවා. බලලා ටික ටික ටික ටික මේක අපහසුයක් නෑ හැම කරනකොට මේ ආයතන වෙන වෙලා වෙන වෙලා වෙන වෙලා තේරෙනවා එතකොට අර මං කිව්වේ කෝටු ටික ගැලෙව්වහම ඒකේ තියෙන කෝ අර දැල ඉබේම ලෙහෙනවා ලනු කෑල් ටික ඒකේ බැඳහම මේ ආයතන ටික හඳුනා ගන්නකොට නැත්නම් දහස වශයෙන් හඳුනා ගන්නකොට ස්කන්ධ වශයෙන් හඳුනා ගන්නකොට මේ අන්ත අතහැරිලා මධ්‍යම ප්‍රතිපදාවේ මනස හිතී ඉබේම ඒ හින්දා මේ කතා කරන හැම එකකටම ක්‍රම තියෙනවා මේකෙන් අපිට මූලික ලක්ෂණ ටිකක් ලැබෙනවා මොකද්ද ඒ ඒ ආයතන ඇතුලේ කඩ කඩ හිතියට හරියන්නේ නැහැ නේද කියන එකක් කියනවා ආයතන හඳුනා ගන්න මේවා අතහැරලා මිදෙන්න තව යන්න තැනක් මේවා මිදෙන තැනක් එන්න ඕන මිසක මේවා ඇතුලේ හරින සිද්ධියක් නෙමෙයි වෙන සිද්ධියක් කියනවා. ඉතින් මේ මජ්ජ සූත්‍රය එදා දේශනා කළාම ඒ භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය වදාලා මේ සූත්‍රය තමයි ඉතින් අපි කතා කළේ මේ ඉදිරි ගමන් මඟ තේරුම් කර ගැනීම සඳහා මේ සූත්‍ර දේශනාව මේ පින්වතුන්ටත් මේ අපි හැම කෙනෙක්ම දුක්සාගත සසර ඉපදිනවා මරනවා මරනවා ඉපදිනවා මේ සංසාර චක්‍රයේ කෙලවරක් දකින්න අපි හැමෝටම බැරි වෙලාගෙන මොකොත් නෙමේ අන්ත දෙක අතහැරලා මැද ඉන්න පුළුවන් මනසක් අපි හම්බුනේ නැති නිසා අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවක මනස තියාගෙන මේ දුක්සහගත සසරෙන් මිදීම සඳහා මේ පින්වතුන්ට මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා කියලා